හොඳයි ගෞරවනීය සාමින්හංශ ගෞරවනීය මෑණිවරුනි ශ්‍රද්ධාවන්ත පින්වත්නි අපි නිස්සරණේ පවත්වන 212 වන භාවනා වැඩසටහනේ ප්‍රථම ධර්ම සාකච්ඡා වාරය සඳහායි සූදානම් වෙලා තියෙන්නේ අපිට ලිඛිත ප්‍රශ්න ලැබිලා තියෙනවා අපි ලිඛිත ප්‍රශ්න වලින් සාකච්ඡා පටන් ගමු ගෞරවනීය ස්වාමින්වහන්ස කමඨා වාර්තා 10ක් ලැබිලා තියෙනවා හොඳයි පළවෙනි එක ගෞරවනීය ස්වාමින්වහන්ස සක්මන් භාවනාව යටිපතුල් වල ස්පර්ශයට පමණක් සිත යොමු කරමින් වෙනත් අරමුණු නොගෙන සෑහෙන දුරක් සක්මන් කළ හැකි බව අත්දැකිමි. සිත පිට අරමුණකට යාම දැන් සෑහෙන දුරට අඩු වී ඇති අතර ගියත් වහා සිත පිට ගිය බව දැනී නැවත පතුල් වෙත යොමු කරමි. අද උදෑසන සක්මනේදී යටිපතුල් වෙත පමණක්ම සීමා නොකරමින් ධනහිස් දෙක දක්වාම කකුල් යටි යට කොටසට සිත යොමු කළෙමි. එවිට ටික වේලාවකින් ධනහිසෙන් පහළ කොටස් අස්ති ලෙස පමණක් දැනුනි. අස්ති කොටස් වල වේදනාවත් එකිනෙක ගැටෙන හඬ හොඳින් දැනුනි, ඇසුනි. ඒ අතරම පතුල් මත යෙදෙන පීඩනයන් මෙන්ම සිසිලස හා උණුසුමද වරින් වර දැනුනි. පාදයක් ඔසවා ඉන්පසු එය පොළොව මත තබන කාලය අතරතුර කකුල එසවි වායෝ ධාතුව සමග පමණක් ගැටි ඇති විට දැනෙන සුළු සනීපයේ අත්දැකීමි. ඒ සමගම එම පාදය පොළොව මත තැබූ විට මුළු ශරීරයේම බර දරා ගනිමින් වෙහෙසට පත්වන අයුරු අත්දැකීමි. ඉන්පසුව දණ හිසට ඉහළ කොටසක් සමගම මුළු කකුලටම හිත යොමු කරමින් සක්මන් කළෙමි. වරින් වර පාද පුරාවට දැනුණු සියුම් වේදනාවන් ඇති වී නැති වී යනු දුටුමි. අස්චි ගැටෙන හඬද වරක ඇති වේ. නැවත ශබ්දයේ නැතුව යයි. ප්‍රශ්නය මෙලෙස සිතේ අවධානය යටි පතුලටම පමණක් සීමා නොකර කයෙහි යටි කොටස පුරාවටම දැනි දැනි සක්මන් කිරීම උචිතද? පරයන්ක භාවනාව. ඔය පොඩ්ඩක් කතා කළෙමු. ඒ කියන්නේ අපි සාමාන්‍යයෙන් පටන් ගත්ත මට්ටමේදී පොඩ්ඩක් අවධානය වැඩියෙන් යොමු කරන්න උත්සාහත් වෙනවා යටිපතුල් වලට. මොකද එතනදී කටයුතු කීපයක් කරනවා. එකක් තමයි දැන් අපි යටිපතුල සීමා කරගෙන අපේ අවධානය යොමු කරනකොට ඒ සීමිත ප්‍රදේශයකට හිත එකඟ කරන්න අපි උත්සාහත් වෙනවා. කියන අපි හිතන්න අපේ හිත සම්පූර්ණයෙන්ම විසිරීලා නම් තියෙන්නේ. අපි ඒ හිත විසිරිච්ච ගතිය අඩු වෙවි අඩු වෙවි අඩු වෙවි අපි ඊටාම සීමිත ප්‍රදේශයකට හිත එකඟ කරන්න උත්සාහත් වෙනවා. ඒ තුළ තමයි අර හිත ඉලක්ක කිරීමක්, එකඟ කිරීමක්, අපිට ඕමනා ප්‍රදේශයට හිත යොමු කිරීමක් සිද්ධ වෙන්නේ. ඒක ඊටාම වැදගත්. අපි මුළු කයටම අවධානය යොමු කරන්න ගත්තොත් මුලින්ම එතෙන්දී අර කතා කරන ඒ ඒකාග්‍රතාවය හැදෙන්නේ නැහැ. කය තුල හැබැයි හිත පවතින්න පුළුවන්. නමුත් මුලදී අපිට අවශ්‍ය වෙනවා ඇත්තටම කියන්නේ පාදයේ යටිපතුල කියන සීමිත ප්‍රදේශයක් අපි තෝරගෙන එතෙන්ට හිත යොමු කරනවා. ඒතර වම් පාදයේ පොළවේ වදිනකොට එතෙන්ට හිත යොමු කරනවා. දකුණු පාදයේ පොළවේ වදිනකොට එතෙන්ට හිත යොමු කරනවා. ඒතර යටිපතුල සීමාව විතරක් අපි ගැනීම තුළ අර විසිරිච්ච හිත අපි දැන් ඕමනා ප්‍රදේශයකට අපිට ඕමනා ප්‍රදේශයකට සීමිත වර්ගඵලයකට යොමු කරන්න අපි මේ පුහුණු වෙනවා. ඉතින් මේකේ ලොකු වටිනකමක් තියෙනවා. මොකද පස්සේ විපස්සනාවක් වඩන්න ගියාමත් යම් යම් තැන්වල අපි තුම මතුවෙන සංවේදනාවන් ඒවට හොඳට හිත යොමු කරගෙන බලන්නයි තියෙන්නේ. ඉතින් මේ සංවේදනාවන් ගා ප්‍රදේශයක පැතිරලා නොවෙන්න පුළුවන්. ඉතා සියුම් තැනක පැතිරලා තියෙන්න පුළුවන්. ඒ නිසා අපිට අර සීමිත ප්‍රදේශයක හිත යොමු කළා එතෙන්ට නිකන් හිත ඒකාග්‍ර කළා බලන්න පුළුවන් හැකියාව ඉතාම වටනවා. ඒ වගේමයි දැන් අපි වම් පාදයේ මුලින් අපි හිත ඉලක්ක කරනවා නැත්නම් වම් පාදයේ හිත ඉලක්ක කරලා එතෙන්ට හිත යොමු කරනවා දකුණු පාදයේ ඊළඟට වදිනවා එතෙන්ට හිත ඉලක්ක කරනවා ඉතින් මේ තුල ඇත්තටම අපිට හැකියාවක් ලැබෙනවා දැන් අපේ හිත මෙහෙවන ගතියක් සාමාන්‍යයෙන් වෙන්නේ අපිව හිත මෙහෙවනවා. ඒ කියන්නේ හිතේ විවිධාකාර කෙලෙස් ස්වභාවයන් එනවා. ඒ කෙලෙස් ස්වභාවයන් ඒගොල්ලන්ට කැමති විදිහට අපිව අරගෙන යන එක තමයි වෙන්නේ. නමුත් දැන් අපි උත්සාහත් වෙනවා. දැන් පාදය වදිනවා. වදින තැන අපිට දැනෙනවා. අන්නේ දැනෙන තැනට අපි හොඳට පුළුවන් තරම් වැඩි අවධානයක් යොමු කරන්න බලනවා. ඒ හරහා ටික ටික අපේ පාලනය යටතට හොන්න ටික හිත ටිකක් එනවා. ඉතින් ඒ හැකියාව තමයි අපි ටිකක් පුරුදු කරන්න හදන්නේ. දියුණු කරන්න හදන්නේ. නමුත් අපි හිතමු කයේ නිශ්චල තැනක හිත යොදාගෙන අපි හිතමු ආනාපාන සතියක් වඩනවා මේ සක්මනේදී. නමුත් එතෙන්දී මේ මේ වාසිය හම්බ වෙන්නේ නැහැ. මොකද ආනාපාන සතිය වැඩුවට නාසිකාග්‍රයේ හිත පවත්වන්න පටන් ගත්තට එතන ඒ තරම් ලොකු චලනයක් අහු වෙන්නේ නැහැ මේ සක්මනේදී. නමුත් සක්මනේදී ඊටාම ප්‍රබල චලනයක් සෑහෙන දීර්ඝ يعني වෙනස්කමක් සහිත චලනයක් හම්බ වෙනවා වම් පාදයේ දකුණු පාදයේ හිත යොමු කරනකොට. ඒ නිසා මුළු කයටම පස්සේ කාලේ ඉතින් හිත ගත්තර කමක් නැහැ. නමුත් ආරම්භක යෝගියෙක් නම් කොහොමත් වඩා සුදුසුයි වම් පාදයේ යටිපතුලේ හිත තියෙනවා දකුණු පාදයේ යටිපතුලේ හිත තියෙනවා ඒ විදිහට සක්මන කරගෙන යන එක. හැබැයි ටික ටික දැන් මේක පුරුදු වෙන්න පුරුදු වෙන්න අපි තුමු ආරම්භක අවස්ථාවේදී ඔන්න වම් දකුණ කියලාත් මෙනෙහි කරනවා. පස්සේ ඉතින් ඒක වම් දකුණ උමනා නැහැ. අපි තුමු එයාට දැන් අවස්ථාව ලැබෙනවා නැත්නම් හැකියාව ලැබෙනවා. හොඳට මේ පාදයේ ස්පර්ශයක් ස්පර්ශයක් ගානේ හිත තියාගෙන යන්න. ඉතින් ඕක සාර්ථක වුණාට පස්සේ අන්න එතකොට පුළුවන් පොඩ්ඩක් මේ යටිපතුලට විතරක් සීමා කරන්නේ නැතුව පොඩ්ඩක් මේ යටි මේ කියන්නේ ධන හිසෙන් පහළ වගේ කොටසේ අවධානය යොමු කරන්න පුළුවන්. එතකොට ටිකක් පැතිරිච්ච ප්‍රදේශයක් අපිට හම්බ වෙනවා. ඒකේ විස්තර බලන්න පුළුවන්. ඒ නිසා මුළු කයෙම බලනවා කියන එක අවස්ථානුකූලව තමයි පිළිතුරක් දෙන්න වෙන්නේ. ඒ ඒ යෝගාවචරය ඉන්න තැන අනුව තමයි තීරණය කරන්න වෙන්නේ. ආරම්භක මට්ටමේදී නම් වඩා සුදුසුයි යටිපතුල් වලට හිත තියාගෙන සක්මනේ යෙදෙන එක. පරියංග භාවනාව. ඉහත පරිදි සක්මන් කර පැයක් පරයන්කේ වාඩි වූ විට පැයක් සක්මන් කර පරයන්කේ පරයන්කේ වාඩි වූ විට සිත බෙහෙවින් තැන්පත් වූ ගතියක් දැනේ. සිතේ සිතේ කතාව බෙහෙවින්ම අඩු වී ඇති බව දැනේ. නාසිකා අග්‍රයට සිත තැබූ විට ආස්වාසය ප්‍රාස්වාසය ලෙස හඳුනාගත හැකි නමුත් විශාල ලෙස දැනෙන වායු කඳක් නාසයෙන් ඇතුල් වන්නේ හෝ පිටවන්නේ නැත. වායු කඳේ ස්පර්ශය විශාල වශයෙන් නොදැනුණත් ආස්වාසය ප්‍රාස්වාසය වෙන්කර ගැනීමට හැකිය. තවදුරටත් එසේ බලා සිටින විට නිදිමර ගතියක් දැනේ. තව ටික වේලාවක් එසේ සිටියොත් නිින්ද යන බව හොඳටම දන්නා නිසා දැස් හැර බලමි. භාවනාවේදී ඉරියව්ව වෙනස් වී උඩුකය ඉදිරියට නැමී ඇති බවක් දැනුණත් දැස් හැර බැලුව විට ඉරියව්ව වෙනස් නොවි පවතින බව හොඳින් පෙනේ. භාවනාව ඉදිරියට කරගෙන යාමට ඔබ වහන්සේගෙන් උපදෙස් පතමි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. එකක් තමයි දැන් අර ඇස්සරලා බැලුවොත් නම් ඉතින් භවනාව ආයේ කැඩෙනවා. ඉතින් අපි හදාගෙන යන ඒකාග්‍රතාවය කැඩෙනවා අපි ඇස්සරපු ගමන්. ඉතින් ඊට වඩා සුදුසුයි පොඩ්ඩක් ඒ කියන්නේ කොහොමත් හිත ඒකාග්‍ර වේගන එනකොට නැත්තම් අරමුණ සියුම් වේගන එනකොට හුඟක් වෙලාවට මේ ආරම්භක මට්ටමේදී නිින්ද යන්න ඉඩ තියෙනවා. ඉතින් අපි නිින්ද යාගෙන යනකොට ටංගාලා ආයේ එක්ක අරමුණ රළු කරොත් එහෙම නැත්තම් ටංගාලා නැගිට්ටොත් ඇස් ඇරියොත් අර අරමුණේ සියුම් භාවයකට අපි යන්නෙම නැහැ. ඒ වෙනුවට අපි හැමතිස්සෙම මග නවතිනවා. ඒ නිසා අරමුණ සියුම් වෙනකන් ඉන්න. මේ එකපාරට හැරෙන්න යන්න අවශ්‍ය නැහැ. නිදිමතක් දැනේවි. කමක් නැහැ. සමහරට මුල් අවස්ථාවේ නිින්ද යන්නත් ඉඩ තියෙනවා. නමුත් හිතේ අවදිමත් බව, සතිමත් බව වැඩි වෙන්න වැඩි වෙන්න ඒ නිින්දෙදි අපි අවදි වෙනවා. කියන්නේ මුලදී පොඩ්ඩක් නිින්ද ආවි. හැබැයි හිතේ ආයෙත් අපි සතිය දිනු කරනවා, සක්මනේදී සතිය දිනු කරනවා. ඒ සතිය වර්ධනයත් සමග මේ නිදිමත ප්‍රදේශයේත් අපි අවදියෙන් ඉන්න පටන් ගන්නවා. ඉතින් අපි නිින්ද යාගෙන එනවයි කියලා ඇස් අරින්නයි සක්මනට යන්නයි අරමුණ රළු කරන්නයි හයියුන් හුස්ම ගන්න යන්නයි පටන් ගත්තොත් අර සියුම් භාවයට කවදාවත් යන්නේ නැහැ. අවශ්‍ය වෙනවා ඇත්තටම මේ සියුම් භාවය ඇති කරගන්න එක. මොකද හිතේ සමාධියක් හැදෙනවා කියන්නේ සියුම් භාවයකට තමයි යන්නේ. අරමුණ ටික ටික සියුම් වීමක් වෙන්නේ. ඉතින් මේ සියුම් අරමුණේ අපි සතිමත් වෙන්න හොඳ තියුණු සතියක් අවශ්‍යයි. ඉතින් ඒක ටික ටික තමයි හැදෙන්නේ. නිසා පොඩ්ඩක් මුලදී ඔය වගේ පොඩි ප්‍රශ්න ඇති වෙනවා. ඒ කියන්නේ තීන මිද්දට අහු වෙනවා. පොඩ්ඩක් නිින්ද යාවි. නමුත් ඊළඟ පරයන්ක උත්සාහත් වෙන්න කොහොමද මේ අරමුණ සියුම් මෙද්දිත් මේ නින්දට වැටෙන්නේ නැතුව අරමුණ රළු කරන්නේ නැතුව මේ සියුම් භාවයේ තුලම අවදීන් ඉන්නේ කොහොමද? ඉතින් මේක පුහුණු වෙලාම තමයි කරන්න වෙන්නේ. ඒ නිසා දිගට කරගෙන යන්න කළා තියෙනවා හොඳයි. අර ඇස් අරින්නේ නැතුව පොඩ්ඩක් අර අරමුණ ඒකාකාරී වෙනකොට නැත්නම් සියුම් වෙනකොට ඒ සියුම් භාවයේ තුලත් තව තව හුරු කරන්න. මෙතන හුරු වීම හරහා ඉස්සරහට යන්න පුළුවන්. අපි ප්‍රශ්නෙන් ප්‍රශ්නයට ඉස්සරහට යනවා. කාට හරි මේ කියන දේවල් ගැන අපැහැත් මේ පැහැදිලි නැති තැනක් තියෙනවා නම් නැත්නම් තමන්ගේ ප්‍රශ්නය විස්තර වුණා මදි නම් ගැටලු සහගත නම් ඇවිල්ලා පොඩ්ඩක් ඉදිරිපත් වෙන්න අවස්ථාවක් තියෙනවා. හොඳයි. දෙවක ආනාපාන සති භාවනාවේදී ආස්වාස හා ප්‍රාස්වාසය පහසුවෙන් බැලීමේදී එය සිත තුළින් දැනේ. එය ගැටෙන ස්ථානය, එය ගැටෙන තැන නිවැරදිව සොයා ගැනීම අපහසුය. තනි පුද්ගලයෙකුගේ හුස්ම රැල්ල ගැටෙන ස්ථානය සෑම දිනක එකම ස්ථානයකද ස්ථානයක්ද භාවනාවේදී සිත බාහිරට නොයෑමට හා නිදිමත ගතිය බැහැර කිරීමට සුළු වේලාවක් නාම රූප වලට නාම රූප වලට ඇති කොටස් මෙනෙහි කරමින් භාවනා යෝගී ඉරියාවෙන් සිටීම යහපත්ද? හොඳයි අපි පොඩ්ඩක් කතා කරලෙමු මේ මුලින්ම අහන්නේ වදින ස්ථානය දිගටම එකක්ද කියලා ඒක වෙනස් වෙන්න පුළුවන්. ඒ නිසා එක්කිනාගෙම වුණත් අපි දුමු උදේවරුේ එක විදිහකට සිද්ධ වෙනවා ඊළඟට හවස් වරුේ තව විදිහකට සිද්ධ වෙනවා රාත්‍රියේ තව විදිහකට සිද්ධ වෙනවා මේ වගේ සම්පූර්ණ වෙනසක් තියෙනවා ඒ නිසා අපි මේවැයෙන් බලාපොරොත්තු වෙන්න අවශ්‍යත් නැහැ අනිවාර්යයෙන්ම මෙන්න මෙතනම වදිනවාය දිගටම මෙතනම වදීවිය කියලා බලාපොරොත්තු වෙන්න අවශ්‍යත් නැහැ අපි තුල තියෙන්න ඕනේ හොඳ විවෘත මනසක් අපි කරන්නේ අවධානය පවත්වනවා නාසිකාග්‍රේ කියන්නේ නාසිකාග්‍රේ ප්‍රදේශයේ මේකෙත් හිතන්න එපා හරියටම නිකන් අල්පෙනෙති තුඩක වගේ මේ වදින තැනම මම තියන් ඉන්න ඕනේ කියලා. ඒක මුලදී අහුවෙන්නේත් නැහැ. අපි ඒකට අනවශ්‍ය විදිහේ වෑයමක් දරන්න ගියොත් ඒ අනවශ්‍ය වෑයම හරහා හිත විසිරෙන එකයි වෙන්නේ. ඒ වෙනුවට මේ නාසිකාග්‍රේ ප්‍රදේශයේ හිත තියන් ඉන්න. හුඟාක් ඈතට යන්නත් එපා, හුඟාක් ඇතුළට යන්නත් එපා. නාසිකාග්‍රේ ප්‍රදේශයේ හිත තියාගෙන ඉන්නවා. එහෙම තියාගෙන ඉන්නකොට ඔන්න හුස්ම ගන්නවා දැනෙනවා. ඉතින් ආරම්භක මට්ටමේදී ඔන්න ආස්වාසයක් කියලා මෙනෙහි කරනවා. හුස්ම පිට ගන්නවා දැනෙනවා. එතකොට ප්‍රශ්වාසයක් කියලා මෙනෙහි කරනවා. ඉතින් අපි මේ විදිහ තමයි සතිය හදාගන්න වෙන්නේ. බුදුරජාණන් වහන්සේ පටන් ගන්න කියන්නේත් උතනින්මයි. සතෝ වාස සති, සතෝ පස්ස සති. ඊටාම සරල තැනකින් පටන් ගන්න කියන්නේ. කරන්න පුළුවන් තැනකින් තමයි පටන් ගන්න කියන්නේ. ඒ නිසා අපි ඕනට වඩා මේක සංකීර්ණ කරගත්තොත්, කරන්න බැරි මට්ටමකට අපි සියුම් කරගත්තොත් මුලදිම මෙන්න මෙතනම බලන්න ඕනේ කියලා තොර කරන්න අමාරුයි. ඒ වෙනුවට අපිට කරන්න තියෙන බුධාඳුර කියලා තියෙන්නේ මේ වෙලාවේදී ඔන්න හුස්ම ගන්නවා, හුස්ම ගැනීම ගැන සතිමත් වෙනවා. සතෝ වස්ස සති. ඊළාට ඔන්න හුස්ම පිට ගන්නවා. පිට කිරීම සම්බන්ධයෙන් සතිමත් වෙනවා. සතෝ පස්ස සති. ඉතින් මේ මේ පියවර තමයි මුලින්ම පිට කරන්න තියෙන්නේ. ඉතින් මේක සාර්ථක වෙනවා නම් ඒ කියන්නේ ඔන්න අපි හිතමු හුස්ම රැලි 10ක් 20ක් 30ක් ඒ ගැනම අපිට සතියෙන් ඉන්න පුළුවන්. ළඟ ළඟ හුස්ම රැලි තියෙනවා. ඒ හැම එකක් ගානෙම අපි එකක්වත් මගහරව ගන්න නැතුව ඔන්න සතිමත් වෙනවා. ඒ කියන්නේ අන්න හිතන්න දැන් ඔන්න ඔය අතරේ පිට යනවා හිත. අපි ආයෙ ගෙනල්ලා මේ හුස්ම රැල්ලේ තියාගන්නවා. ආයෙත් හුස්ම රැලි 5ක් 10ක් බලනවා. ආයෙත් හිත පිට යනවා. ආයෙ ගෙනලා තියාගන්නවා. ඔය විදිහට තමයි යන්න වෙන්නේ. ඔක් කාලයක් කරන්න කරන්න තමයි මේ හුස්ම රැල්ල තුලම හිත පිහිටන්නේ. දැන් අන්න අපිට කියන්න පුළුවන් ඔන්න මේ වෙලාවේදී ආස්වාසයක් සිද්ධ වෙනවා ප්‍රස්වාසයක් සිද්ධ වෙනවා වර්තමාන වශයෙන් මේ ආස්වාස ප්‍රස්වාස ක්‍රියාවලියේම හිත පවතිනවා. ඉතින් මේක සාර්ථක නම් ඊට පස්සේ තමයි ඊට තව පොඩ්ඩක් එහාට යන්න පුළුවන්. එතෙන්ද යන්න පුළුවන් මොකද්ද මේ ආස්වාසයේ වෙනස? මොකද්ද ප්‍රස්වාසයේ වෙනස? මේ දෙක අපි තේරුම් ගන්නවා මේක ආස්වාසයක් මේක ප්‍රස්වාසයක් කියලා. මොකද්ද මේ දෙක අතර වෙනස කියලා අන්න පොඩ්ඩක් විමසලා බලන්න පුළුවන්. ඉතින් සමහරවිට එතකොට කෙනෙක්ට අපි හිතමු උදාහරණයක් වශයෙන් අන්න ආස්වාසය සිසිල් කියලා වැටහෙනවා, ප්‍රස්වාසය උණුසුම් කියලා වැටහෙනවා. අන්න ඒ බඳු මට්ටමකට එනවා කියන්නේ අන්න හිතේ තියෙන සම්පජඤ්ඤයේ පැත්ත, සියුම් භාවය අන්න වැඩි වෙලා. එහෙම තමයි ටික ටික ඉස්සරහට වර්ධනය කරගෙන යන්න තියෙන්නේ. එහෙම යනකොට ඔය වදින තැනත් තේරෙන්න පුළුවන්. එතෙන්දී සමහරලාට කෙනෙකුට තේරෙනවා ඔන්න වම් පැත්තේ නාස් පුඩුවේ වදිනවා ආස්වාසය ප්‍රස්වාසය වන දකුණු පැත්තේ වදිනවා වදිනවා නැත්නම් ආස්වාසයයි ප්‍රස්වාසය දෙකම එකෙන්මයි සිද්ධ වෙන්නේ මේ ආදි වශයෙන් මේ අතර සියුම් සියුම් වෙනස්කම් හසු වෙන්න පුළුවන්. ඒ නිසා ඒකට විවෘත වෙන්න. මේක ඒ කියන්නේ මේන්න මේ විදිහටම විය යුතුයි කියලා නීතියක් ඇත්තේ නැහැ. කැමැති ඒ කියන්නේ Tamanට දැනෙන දේ බාර ගන්නයි තියෙන්නේ. වම් පැත්තෙන් දැනුණත් ප්‍රශ්නයක් නැහැ. දකුණු පැත්තෙන් දැනුණත් ප්‍රශ්නයක් නැහැ. දෙකෙන්ම දැනුණත් ප්‍රශ්නයක් නැහැ. අපි අපි ගාව තියෙන විවෘත භාවයක්, විවෘත මනසක්, අපි දැනෙන පැත්තෙන් බාර ගන්නවා. හොඳයි. මොකද දෙවෙනි ප්‍රශ්නයක් අහන්න. භාවනාවේදී සිත බාහිරට නොයෑමට හා නිදිමත ගතිය බැහැර කිරීමට සුළු වේලාවක් නාම රූප වලට ඇති කොටස් මෙනෙහි කරමින් භාවනා යෝගී ඉරියව්වෙන් සිටීම යහපත්ද? ඔතෙන්ද ඉතින් අපි හැබැයි තවමත් ආයි අලුත් මානසිකාරයක් ගන්නෙ. මේ කියන්නේ දැන් අපි හිතමු ආනාපාන සතිය වගේ භාවනාවක් කියන්නේ විතර්ක සමනය කරන භාවනාවක්. ඊටාම සූක්ෂම භාවනාවක්. යෝක සියුම් වෙන අවස්ථාවේදී අපි ආයෙත් ඔය වගේ එකක් ගන්නවා කියන්නේ ආයෙ හිතේ විතර්ක තමයි ඇති වෙන්නේ. හිත ආයෙ දොඩමලු වෙන්නයි පටන් ගන්න. ඒට වඩා ඕනනම් හොඳයි මේක කරන්න. ඒ කියන්නේ අතන්දී තුනී වේගන යනවා නම් වචන කියන්නේ නැතුව කයේ කොටස් වලට පොඩ්ඩක් හිත යොදලා බලන්න පුළුවන්. වදින තැන් වලට හිත යොදලා බලන්න පුළුවන්. ඒ කියන්නේ පොඩ්ඩක් අර මනස නැවතත් පොඩ්ඩක් ක්‍රියාකාරී කරලා ගන්න පුළුවන් විතර්කව මට්ටමකට යනවා කියන්නේ ආයි මෙනෙහි කිරීමක් මට්ටමකටම යනවා කියන්නේ ඔය තරම්ම රළු වැඩි. ඒ නිසා අපිට පුළුවන් ඕනනම් හිතන්න අපි දන්නවා මේ උදාහරණයක් වශයෙන් කේසාලෝමානකාදන්තා තචෝ කියලා අපිට මේ මුල් කොටස් පහ. ඉතින් ඒ තියෙන තැන් හිතින් ස්පර්ශ කරන්න පුළුවන්. කෙස් අරමුණු කරනවා, ලොම් අරමුණු කරනවා, නිය අරමුණු කරනවා, දත් අරමුණු කරනවා, සම අරමුණු කරනවා. ඔයගේ පොඩ්ඩක් නිකන් කය තුල හිත හසුරවන්න පුළුවන්. හිත හැබැයි නිශ්ශබ්දව තියාගෙන. අපි තුමා ආනාපානෙන් අපි ආවා යම් පමණකට හිතේ එකඟතාවයක් හදාගත්තා. දැන් මේ එකඟතාවයම පාවිච්චි කරන්න පුළුවන් මේ කය තුල පොඩ්ඩක් හිත හසුරවන්න. ඇත්ත වශයෙන්ම මේ කයේ මතුවලා තියෙනවා නම් යම්කිසි සංවේදනාවක් ඒකට යම යොමු කරන්න පුළුවන් නම් හොඳටම හොඳයි. එතකොට ආයේ මේ කැලින්ම ඉස්සරහටමයි යන්නේ. ඒ කියන්නේ අපි ආනාපාන සතියෙන් හිතේ එකඟතාවයක් යම් තාද්දුරට හැදුනා. එතකොට අපිටම නිදිමතක් ආවා. හැබැයි ඒ වෙනකොට කායික වශයෙන් වේදනාවක් කොහේ හරි මතුවලා තියෙනවා. නැත්තම් තද ගතියක් රළු ගතියක් මතුවලා තියෙනවා. අන්නේ තැන් අරමුණු කළා අපිට හිත යොදවන්න පුළුවන්. එතකොට සමාලාට මේකේ අර නැවත ක්‍රියාකාරීත්වයක් හටගන්න නිසා අපිට පුළුවන් වෙනවා මේකේ එකාතකින් මේ ආයි පොඩ්ඩක් ක්‍රියාශීලී කරලා ගන්න මනස. ඒ මිනිසක් ලොකු මානසිකාරයකට යන එක නම් ඒ තරම්ම සුදුසු නෑ. ඒ භාවනාවේදී ඊට ඉක්මනින් සිත අතීත සිතුවල වලට දුවයි. එවිට ඒ සිතුවිලි සමග ගැටෙන්නේ නැතුව තවදුරටත් ඉදිරියට යෑමට බැහැර කරන්නේ කෙසේද? වැදගත් නැති සිතුවිලි බැහැර කරන්නේ කෙසේ? අනිවාර්යයෙන්. ඒ කියන්නේ අපි අතීත සිතුවිලි පැමිණීම, අනාගත සිතුවිලි පැමිණීම කියන හරිම සාධාරණයි. ඒක ස්වාභාවිකයි. ඉතින් අපිට අපිම තමයි හැබැයි මේගොල්ලන්ට වැදගත්කමක් දෙන්නේ. ඔන්න ඔතන තමයි ප්‍රශ්නේ තියෙන්නේ. අපි මේවා වැළඳ ගන්න ගියොත් මේක හොඳයි මේක නරකයි කියලා හොඳ නම් වැළඳ ගන්නයි නරක නම් ගැටෙන්නයි ගියොත් අන්න අපි අහු වෙනවා. මේක අපිට පුළුවන් නම් අතීත සිදුවීම් සිදුවීම් මතක් වුණා. හැබැයි ඒක හුදු මතකයක් පමණයි. මේක මේ දැන් ආපු මතකයක් පමණයි. මේ වෙලාවේ ආනාපානය අරමුණු කරන් ඉන්නවා. එහෙම නැත්නම් අනිකුත් මේ අපි තුමු වෙන ධාතු මනසිකාරයක් වඩමින් ඉන්නවා. මොකක් හරි භවනා අරමුණේ හිටියේ. ඒ ඉන්න අතරේ අපි තුමු ඔන්න යම්කිසි අතීත අරමුණක් මතක් වුණා. අපිට තේරෙනවා නම් මේ අතීතයේ සිද්ධවීමක් මේ මතක් වෙන්නේ කියලා තේරෙනවා නම් අපිට ඒකට වටිනකමක් නොදී මේක හුදු මතකයක් පමණයි කියලා බාල කරලා දාන්න. කිසි වටිනකමක් නොදී මේක බාල කරන්න. ඒ කියන්නේ අපිට පුළුවන් ඕනනම් මතකයක් මතකයක් කියලා පොඩ්ඩි මෙනෙහි කිරීමක් කළා. ඒක එතකොට අපි ඒකේ ඇතුලේ අන්තර්ගතයට වටනකමක් දෙන්නේ නැහැ. ඒක අපි හඳුන ගන්නවා මෙතන තියෙන හුදු මතකයක් පමණයි. කරන්න මතකයක් මතකයක් කියලා අත්හැරලා දාන්න පුළුවන්. එහෙම නැත්නම් අපි හිතමු ඔන්න අනාගතය ගැන මතක් වෙනවා. අනාගතේ කරන්න තියෙන දේවල් ගැන මතක් වෙනවා. ඉතින් එතකොට කරන්න තියෙන දේහි ඇතුළට යනවා වෙනුවට ඔන්න අනාගතය සම්බන්ධයෙන් මේ සැලසුම් කිරීමක් තමයි හිතේ යන්නේ. ඔන්න සැලසුම් කරනවා සැලසුම් කරනවා කියලා අත්හැරලා දාන්න පුළුවන්. කියන්නේ අපි මේකට වටිනකමක් දුන්නොත් අනිවාර්යෙන් මේක අපෙන් පෝෂණය වෙලා අනිවාර්යයෙන්ම මේක වර්ධනය වෙනවා. ඒ වෙනුවට කරන්න තියෙන්නේ අපිට පුළුවන් මේක එක්කෝ අතීතයේ අතීතයේ නම් වශයෙන් නම් හුඟක් වෙලාවට මතක සටහන් වෙන්නේ මතකයක් කියලා අයින් කළා දැම්මා. අනාගතය සම්බන්ධයෙන් අපි හිතුව ඕන බලාපොරොත්තුවක් කියලා අයින් කළා දැම්මා. එහෙම නැත්නම් සැලසුම් කිරීමක් කියලා අයින් කළා දැම්මා. අන්න ඒ වගේ අපි ක්‍රම හොයාගන්න වෙනවා කොහොමද මේ මතුවෙන සිතුවිලි වලට වටිනකමක් නොදී එතන එතන නැති කරන්නේ. ඒ නිසා අපේ අතේම තමයි වැඩේ තියෙන්නේ. අපිමයි ඕක පෝෂණය කරන්නේ. නැතුව එයාට තනියෙන් නැගිටි හිටින්න නැගී හිටින්න බෑ. තව ප්‍රශ්නයක්. යහපත් අරමුණක සිටීමට භාවනාවම සිදු කළ යුතුයද? කෙලෙස් සිදු නොවන ලෙස පංචින්ද්‍රියන් හැසිරීම ප්‍රමාණවත්ද? අතන මේ ඉන්ද්‍රයන් සංවර කර ගැනීම කියන එක එක අංගයක් තමයි. මොකද ඉන්ද්‍රිය සංවරයක් නැතුව මේක ගමන ඉස්සරහට යන්න බෑ. නිසා ඉන්ද්‍රිය සංවරය සීලයක් වශයෙන්මත් පෙන්වන බුදුරජාන් වහන්සේ. ඒ නිසා ඉන්ද්‍රියන් සම්බන්ධයෙන් අපිට ටිකක් සංවරශීලීව ඉන්න පුළුවන් නම් ඒ හරහා ඇති වෙන්න පුළුවන් කෙලෙස් අඩු කරගන්න පුළුවන් නම් ඊටාම් වටනවා. ඒ නිසා ඒ දේත් කරන්න. ඒ දේ හැබැයි ප්‍රමාණවත් වෙන්නේ නැහැ. මොකද ඇතුලේ තාම ගොඩක් තියෙනවා. ඇතුලේ ටික සුද්ධ කරන්න භාවනාවක් අවශ්‍ය වෙනවා. ඒ නිසා එළියෙන් එන එක වළක්ව ගන්න ඉන්ද්‍රයන් ආරක්ෂා කරගන්න ඒකයි කියන්නේ ඉන්ද්‍රිය සුගතද්වාරතා කියලා. ඉන්ද්‍රයන් කෙරෙහි වැසූ දොර පියන්නේ නැතුව කටයුතු කරනවා. ඒ නිසා අපි තුම ඇහෙන් රූපයක් දැක්කට ඒක ඔස්සේ යන්නේ නැහැ. නිමිති අනුවෙන්ජන ගනිමින් ඒක ඔස්සේ ගියොත් ඔන්න අපිට සමානලාට කෙලෙස් ඇති වෙන්න පුළුවන්. ඒ වගේමයි සද්ද, ඒ වගේමයි රස, ගඳ, සුවඳ ඔය ඔක්කොටම අහු වෙන්න පුළුවන්. නමුත් අපිට පුළුවන් නම් ඒවැය යම් පමණකට සංවර වීමක් වෙන්න අන්න අපේ හිතේ ඒ හරහා ඇති වෙන්න තිබිච්ච කෙලෙස් ප්‍රදේශයක් අඩු වෙලා යනවා. ඒ නිසා මේක පැති කීපකින් පෙන්වන්න පුළුවන්. එකක් තමයි ඉන්ද්‍රිය සංවරයේ පැත්ත. අනෙත් එක තමයි යටපත් වෙලා තිබිච්ච කෙලෙස් ඇවිස්සෙන පැත්ත. අපි ඇහෙන් රූපයක් දැක්කහම අපි හිතමු දැනට තිබුණේ හිතේ යම් යම් පමණක ශාන්ත ස්වභාවයක්, නිකලස් ස්වභාවයක්. නමුත් මේ දැකපු රූපය හරහා ඔන්න කෙලෙස් ඇවිස්සුණා. අන්න ආයෙත් ආශ්‍රව වැඩි වෙන්න පුළුවන්. ඉතින් අපි ඉන්ද්‍රයන් සංවර කර ගැනීම තුළ ඕක සෑහෙන්න අඩු වෙනවා. ඉතින් ඒ නිසාම සංවර මේ සංවර කිරීම හරහා ආශ්‍රව ප්‍රහාණය කරන්න බුදුහාඳුර මේ පෙන්නනවා. ඒ නිසා ඉන්ද්‍රයන් ඉන්ද්‍රයන් සංවර කිරීම අත්‍යවශ්‍යයි. හැබැයි තව ඉතින් ගැඹුරකට යන්න වෙනවා. ඒ තමයි ඇතුලේ මතුවෙන විවිධාකාර කෙලෙස් හඳුනාගන්න එක. එතෙන්ට තමයි ඉතින් භාවනාවක් ප්‍රයෝගී වෙන්නේ. ඊළඟ ප්‍රශ්නේ මා ගරු ස්වාමීන් වහන්සේ මා පර්යාක භාවනාවේ වාඩි වූ කල හුස්ම එනම් නාසයේ අගට අවධානය දිගටම යොමු විය. මුලින්ම හුස්ම නාස්පුඩු අගට වදිනවා දැනුනි. පපුව පසුව හුස්ම ඉහළ පහළ යනවා දැනුනි. නාස්පුඩු අතරින්. ටිකක් වෙලා එහි අවධානය යොදවා සිටින විට හුස්ම දිග හුස්මක්ද එනම් කෙටි ආශ්වාසයක්ද දිග ආශ්වාසයක්ද කියාත් කෙටි ප්‍රාශ්වාසයක්ද කෙටි ආශ්වාසයක්ද යයිද මනවින් දැනුනි. ටික වේලාවක් මෙයට අවධානයේ වැඩියෙන් යොමු වූ විට හුස්ම සියුම් වී යනු දැනුනි. පසුව මා කයට මාහට කය ප්‍රකට ප්‍රකට විය. වඩාත් හොඳින් ප්‍රකට වූයේ මුහුණ ප්‍රදේශයයි. එවිට මම මොහොනේ අස්ති සැකිල්ලක් සැකිල්ලත් කයේ අස්ති සැකිල්ලත් මතුවුනි. ටික වේලාවක් එහිම අවධානය යොමු කොට සිටින විට මොහොනේ අස්ති බොද වී අවට අවකාශයට විසි වී යන්නක් මෙන් දැනිනි. ටික වේලාවකින් කඳ කොටසත් අස්ති බොද වී ගොස් අවට අවකාශයට මුදා හැරුණු බව දැනුනි. තව දුරටත් අවධානය මුහුණ හා කඳ කොටසට යොමු කරගෙන යන විට මුහුණ ප්‍රදේශයත් කොහෙත්ම නැතයි නැති වී ඇතයි දැනිනි. කරුණා කොට පහදා දෙන ලෙස ගෞරවයෙන් ඉල්ලා සිටිමි. තෙරුවන් සරණයි. ඔව් කාගෙද කියලා දැනගන්න පුළුවන්ද ප්‍රශ්නේ? උඟක් කල් භවනා කරනවද? වාඩි වෙන්න පුළුවන්ද? වාඩි නම් පුළුවන් වාඩි වෙන්න. එහෙම ඒ කියන්නේ කොච්චර කාල අවුරුදු දෙක තුනක් හතරක් පහක්? එහෙම එක දිගටම කරේ නැහැ. හරි. වරින් වර දැන් අවුරුදු 10 විතර ඉස්සෙල්ලා පටන් ගත්තේ. ඔව්. කඩ කඩ කඩ කඩ කෙරුණා ඒ කියන්නේ වැඩසටහන් වලට නිතර යනවා වැඩසටහන් වලටත් ඇවිල්ලා තිනා නැවතිලා ඉන්න මේ පළවෙනි වැඩසටහන හරි ඒ කියන්නේ ගෙදරදී හැමදාම වගේ කරනවා සාමාන්‍යයෙන් ගෙදරදී නෙවෙයි අර අපි කරනවා මේ වැඩ වැඩ කරන අතර කරනවා ඒ කියන්නේ දිගටමත් නෙවෙයි හරි එතකොට දැන් ඔය බොඳ වෙලා යන එකක් පටන් අරන් කල්ද නැත්නම් මේ ගොඩක් කලින් ඉඳන් මේ බොඳ වෙලා යනවා ගොඩක් කල් මේ මම ඒක ඒ කියන්නේ හරියට මට අර කියාගන්න බැරි කමක් තිබුණා. හා. ඒ කියන්නේ දැන් අපිටම මුලින් මොකද්ද වඩන භාවනාව? ආනාපාන සතියද වඩන්නේ? මක් කරේ මුලින්ම වාඩි වෙලා මොකද්ද කරන්නේ? මුලින්ම වාඩි වෙලා ඇඟ දිහා බලාගෙන ඉන්නකොට නහයෙන් නවතිනවා. අහහ. ඊට පස්සේ එතන හුඟක් වෙලාට දැන් දැන් ළඟදී ඉඳන් හුඟක් වෙලා නහයටම තමයි ආනාපාන සතියම තමයි මතුනේ. හොඳයි. ඊට පස්සේ මේ ඩිංගක් කියලා යනකොට අර දිග උස්ම කෙටි උස්ම කියලා එහෙමත් හොඳට මෙයා වෙලා සිවුම් වෙලා ගිහිල්ලා හරියට මූණ ප්‍රදේශය තමයි ගම්ම මේ දැන්ලා මේ කියන්නේ එළියටම යනවා වගේ දෙන්නවා. එළියටම යනවා කියන්නේ මොකක්ද? ඒ කියන්නේ අස්ති ප්‍රදේශයක් නිකන් මේ කියන්නේ මට දැනෙනවා. හරි. ඇටකටු වගේ දෙන්නලා මේ ඒක නැති වෙලා බොඳ වෙලා අවකාශයටම යනවා කියලා. හරි. ඕකේ ඉතින් වැරද්ද නැහැ. ඒ කියන්නේ අපේ ටික ටික කාලයක් තිස්සේ භාවනාව වඩද්දි කොහොමත් මෙතන අපි මුලින් මුලින් අපිට තියෙනවනේ සටහනක් අපිට තියෙනවනේ. ශරීරයේ මෙන්න මේ හැඩේ, මෙන්න මේ පරිමාව තුල තමයි නැත්තම් මේ රේඛාව තුල තමයි ශරීරය තියෙන්නේ කියලා අපිට නිකන් හැඟීමක් තියෙනවා. නමුත් භාවනාවට යහට යන්න යන්න මේ මේ මේක බොඳ වෙලා යනවා. ඒ කියන්නේ මේකේ සීමාවන් අර මේ රේඛාවන් ඔක්කොම මැකිලා යනවා. ගිහිල්ලා මේක නිකන් සම්පූර්ණයෙන්ම මේ පරිසරයත් එක්ක මිශ්‍ර වුණා වගේ ස්වභාවයක්. අර අපේ තිබිච්ච කය දැන් අතුරු මේ අතුරු දහන් කියන වචනේ වඩා කය නිකන් දිය වෙලා ගිහිල්ලා. ඒ කය නිකන් පරිසරයත් එක්ක මුසු වෙලා වගේ. මුසු වීමත්ින් දැන් අර මේකේ බවුන්ඩරිස් හොයාගන්න බෑ දැන්. අන්න එහෙම තත්යකට එන්න පුළුවන්. මේකේ වැරද්දක් නැහැ. ඕක ටිකක් තව විපස්සනා පැත්තකින්වත් ගියා නම් හොඳ සක්මන කොහොමද කරන්නේ? සක්මනත් මම හිටගත්තත් එක්කම ස්වාමින් වහන්සේ අර හුඟක් නිකන් ගල් වෙලා යනවා වගේ දැනෙනවා. සක්මනේදී? නෑ මුල් මුල් ඇඟ හිටගත්තාම ඇඟ සිහිපත් කරනවා ඉස්සෙල්ලා. එතකොට නිකන් එකපාරටම නිකන් ඇඟ ගල් වෙලා යනවා වගේ දැනෙනවා. හරි. ඊට පස්සේ මේ ඩිංගක් කියලා අර සක්මන් කරගෙන යනකොට ඔක්කොම දැනෙනවා මට අර වැලි පෑගෙනවද ඉරි පෑගෙනවද? ඔව්. ඒතකොට රස්නේ සීතල එහෙමත් වෙන වෙනම දැනෙනවා. ලිංගක් වෙලා යනකොට හරි ඇඟට සැහැල්ලුවක් දෙන්න ගොඩාක්. හොඳයි. ගොඩාක් සැහැල්ලුවක් දෙන්න ඊට පස්සේ ලිංගක් කියලා යනකොට මේ ඇත්තරම මේ අර ඉබේ කෙරෙනවා වගේ එහෙමත් දෙන්න. හරි. එහෙමත් දෙන්න ඊට පස්සේ මේ නැවතේ කියන්නේ මට නවතින්න හිතන විදිහටම මේ මාව ඊට පස්සේ ගල් වෙලා යනවා. හරි. ඒ කියන්නේ මුලින් ඒ කියන්නේ මුලින් හැබැයි එකපාරටම ඒ කියන්නේ සමාධි පැත්තට යන්න දෙන්න එපා. ඔතන දැන් සමාධිය ටිකක් වැඩි පැත්තට තමයි තමයි තියෙන්නේ. ඒක තමයි. දැන් බුදුරජාණන් වහන්සේ පෙන්වනනේ පැති කීපයක්. ඒ කියන්නේ සාමාන්‍ය ඉන්ද්‍රිය ඉන්ද්‍රිය ධර්ම පහක් පෙන්වනවා. සද්ධා වීර්ය සති සමාධි ප්‍රඥා කියලා. ඒකෙන් විශේෂයෙන්ම වීර්යයයි සමාධියයි ප්‍රඥාවයි අපි සමබර කරගන්න අවශ්‍ය වෙනවා. ඒ නිසා සක්මනේදී පුළුවන් තරම් මේ සතිය ඉස්සරහට ගන්න උත්සාහත් වෙන්න. ඒ කියන්නේ දැන් පාද දැන් මෙනෙහි කිරීමක් කරන්නේ නැතුව ඇතිනේ නේ. වම දකුණ කියලා මෙනෙහි කිරීමක් කරන්නේ නැතුව ඇතිනේ. නේ ස්වාමීන් වහන්සේ. කෙලින්ම පාදය පොළේ තිනකොට ස්පර්ශයට හිත තියන්න පුළුවන්ද? දැනෙනවා. දැනෙනවා. දැනෙනවා. එතන එතන දැනීම් ටිකක් තියෙනවානේ. දැනීම් ටිකේ හොඳට මතුවෙලා දැනෙනවා. පේනවා. ඒක තමයි. ඊළඟට ඔන්න ඊළඟ පාදයේ තියෙනවා එතනත් දැනෙනවා. අන්නේ දැනීම් ටිකේ පුළුවන් තරම් බලන්න දැන් අපි හිතමු ටයිල් පොලේ සක්මන් කරනවා. ඕකෙදී අපි හිතමු මුලදී අපිට දැනෙන්නේ තද ගතියක් විතරයි. ඊට පස්සේ හැබැයි මේක අපි කාලයක් යනකොට තේරෙනවානේ මේකේ තද ගතියට අමතරව මේකේ සිනිඳු බවක් තියෙනවා. මේක සිසිල් බවක් තියෙනවා කියලා සීතල ප්‍රභාවයක් තියෙනවානේ. ඒ වගේ පොඩි පොඩි දේවල් අර කලින් නොදැනිච්ච ලක්ෂණ අපිට මතුවෙන්න ගන්නවනේ, තේරෙන්න ගන්නවනේ. අන්න ඒ වගේ බලන්න දැන් සක්මනේ යනකොට ඉස්සල්ලා සිහිය එකඟ වෙනවා නැත්නම් සතිය පිහිටනවා. පිහිටට පස්සේ මේකෙන් ගන්න පුළුවන් තව මොනවාද විස්තර තියෙන්නේ කියලා පොඩ්ඩක් බලන්න. මේ හරහා තමයි ටිකක් හිත සියුම් වෙන්න ගන්නෙ. හිතේ තියෙන අර සූක්ෂම දේවල් හඳුනා ගැනීමේ හැකියාවක් හැදෙනවා. ඒ දේ කරගෙන යන්න. ඒ දේ කරගෙන යනකොට සතිය තමයි ඉස්සරහට එන්නේ. අනිත් එක මේ ඉස්සරහා බලාගෙන යනකොටත් එක තැනකටම මේ මේ ඇහැ තියාගෙන යන්න එපා. චෝට නිකන් ඇහැ ඇහැ බොහොම නිදැල්ලේ තියාගෙන යන්න. එක තැනකටම තියාගෙන යනකොට දැන් අර සමාධි ගතිය වැඩි නම් එතන හිත සමාධි වෙන්න පුළුවන්. නමුත් අපි මෙතෙන්දි බලාපොරොත්තු වෙන්නේ ඒ ඇහි පේන තැන සමාධි කිරීමක් නෙමෙයි. මෙතෙන්දි බලාපොරොත්තු වෙන්නේ මේ යටිපතුලේ අවධානය පාත්වන එක. ඉතින් යටිපතුල පොළවේ වදිනකොට එතනට හිත හිත තියෙනවා. එතන දැනෙන දේවල් ගැන හොඳට විමසිලිමත් වෙනවා. ඊළඟට ආයෙ දකුණු පාදයේ පොළවේ වදිනවා. එතන දැනෙන දේවල් ගැන හොඳට විමසිලිමත් වෙනවා. දැන් මෙතනදී පුළුවන් තරම් ලක්ෂණ හඳුන ගන්න. තද ගති, රළු ගති, උණුසුම් ගති, සිසිල් ගති, ඊළඟට සිනිඳු ගති, තෙත් ගති, වියලි ගති ඔය පුළුවන් තරම් ওই ලක්ෂණ ටික හඳුන ගන්න. ඒ ටික හොඳට හඳුන ගන්නත් පුළුවන්. ඒක තමයි. ඒවා ඒවා පුළුවන් තරම් හඳුන ගන්න. ඒකත් හොඳට පහුණා නම්, තේරුණා නම් බලන්න මේ එක එකක් ගානේ කොහොමද මේවා හටගන්නේ කොහොමද මේවා වෙනස් වෙන්නේ කොහොමද මේවා නැතිලා යන්නේ එකක් චුට්ටක් බලන්න තේරුණාද? ඒ එක ඒ එක එක ලක්ෂණයක් දැන් තමන්ට අහු වෙනවනේ තේරෙනවනේ. ඒ එක එකක් ගන්න කොයි වෙලාවද මේක පටන් ගත්තේ? කොයි වෙලාවද මේ කොහොමද මේක වෙනස් වෙන්නේ? කොයි වෙලාවද මේක නැතිලා යන්නේ? ඒකත් එනත් පොඩි අවධානයක් පුළුවන් නම් යොදලා බලන්න. ඊළඟට පරයන්කට වෙල්ලත් ඔය දේ කරන්න පුළුවන් නම් අර කය නොදැනියව මේ හරහත් වෙන්න පුළුවන්. නැත්නම් කය බොඳ වෙලා යන ස්වභාවය මේ හරහත් වෙන්න පුළුවන්. ආනාපාන සතිය ඕනම් පොඩ්ඩක් වැඩුවා. වැඩුවට පස්සේ මේ වදින තැන් ටික තියෙනවානේ අපේ අත් දෙක අතර වදින තැනක් තියෙනවා. පාද අතර ස්පර්ශන තැනක් තියෙනවා. ඊළඟට අපි තුමු කොට්ටේ අපේ කයයි ස්පර්ශන තැන් තියෙනවා. මේ ස්පර්ශන තැන්වල හිත තියක් තියාගෙන ඉන්න. ඊට පස්සේ අපි තුමු ඒවැයෙන් යමක් තේරෙනවා නම් ඒවැය ක්‍රියාකාරීත්වයක් වැටහෙනවා නම් හොඳට ඒවා තව ටිකක් සමීප වෙලා බලන්න. කියන්නේ මෙන්න මේ ධාතු ක්‍රියාකාරීත්වයක් හොඳට වටහා ගන්න පුළුවන් නම් තව ගැඹුරකින් ඔය අත්දැකීමට එනවා අපි. දැන් අර ටිකක් අර ප්‍රඥාපැත්ත අල්ලන්නේ නැතුව සමාධි පැත්තෙන් ගිහිල්ලා තියෙනවා. ඉතින් ඒක තව ටිකක් මේ පැත්තෙන් ප්‍රඥාවත් වර්ධනය කළා. දැන් සමාධි පැත්ත තියෙන හින්දා ඒකේ ප්‍රයෝජනෙ අරගෙන තව ටිකක් මේකෙන් ප්‍රඥා පැත්තත් වඩ아가ගෙන ඉස්සරහට යන්නයි තියෙන්නේ. යන විදිය හොඳයි. තව පොඩ්ඩක් අපි මේ අර අනිත් ඉන්ද්‍රිය ධර්මත් ලං කරගන්නයි තියෙන්නේ. ඒකට කරගෙන යන්න. ගෞරවනීය ස්වාමීන් වහන්සේ මාහට ආනාපාන සති භාවනාවේදී සිත සමාධි තත්ත්වයට පත්වීම අසීරුය. විවිධ සිතුවිලි මනසට එන බැවිනි. එහෙත් පටික්කුල මනසිකාරයේ මෛත්‍රී භාවනාව දස අසුභය වැඩිීමේදී සිත ඒකාග්‍රතාවයකට පත්වේ. ස්වාමින් වහන්සේ මාහට මේට විසඳුමක් ලබා දෙන්න. ටික දුරක් ඔයෙන් එකක් කරන්න. ටික දුරක් ඔය යමක් වඩන්න. උදාහරණයක් වශයෙන් අපි හිතමු කොටස් 32 වඩනවා. ඒ කියන්නේ මේ කාගෙද දන්නේ මේ ප්‍රශ්නේ? මෑණියන්ගේද? අ ඒ කියන්නේ මෑණියන්ට පුළුවන් පොඩ්ඩක් මේ අපි විනාඩි 10ක් විතර ඉස්සෙල්ලා මේ කොටස් 32 හිත මෙහෙවන්න. දැන් සාමාන්‍යයෙන් ඉතින් කියන්නේ අපි පිළිකුල් භාවනාවටම ගියොත් එහෙම ටිකක් ආයි පිළිකුල් පැත්තක් නේ වැඩෙන්නේ. පිළිකුල කියන සංඥාව ගන්න නැතුව දැන් මෙතන කොටස් 32ක් තියෙනවානේ. කොටස් 32කින් ටිකක් Tamanට පහසු කොටස් ටිකක් තෝරගෙන ඉස්සෙල්ලා මේ කයේ හතරවනවා. හිත පොඩක් කරකවනවා. ස්පර්ශ කරමින් යනවා ඒ ඒ කොටස් ටික. දැන් එතකොට කය මේ මේ මේ හිත පිට යන ගතිය අඩු වෙලා මේ කොටස් ටිකේ ඉන්න පටන් ගන්නවානේ. දැන් එයාට තියෙන නිකන් හිතන්න මේ වැටක් ගැහුවා වගේ. ඒ වැට ඇතුලේ තමයි දැන් එයා හැසිරෙන්නේ. ඒ සීමාවේ තමයි එයා ඉන්නේ. ඒක හැදුනට පස්සේ ඊළඟට ආනාපාන සතියට දාන්න. එතෙන්දී එතෙන්දී අර ලොකු සීමාවක් නැහැ දැන් එළියට යන්න. දෙයා දැනටමත් මෙන්න මේ සීමාව තුළ කොටු වෙලා ඉන්නේ. හිත ඒ තුළ නිකන් හිර වෙච්ච ගතියක් තියෙනවා. නැත්නම් ඒ තුළ ඒකරා ඒකාග්‍ර වෙච්ච ස්වභාවයක් තියෙනවානේ. ඊට පස්සේ තව ටිකක් සියුම් කිරීමක් පමණයි ආනාපාන සතියෙන් කෙරෙන්නේ. එහෙනම් ඔය ඔය ක්‍රමේ පාවිච්චි කරන්න හැබැයි නවසීවතික යන්න අවශ්‍ය නැහැ. මට නම් හිතෙන්නේ ඔය කොටස් 32 කරන එක හොඳයි. කොටස් 32ෙත් පිළිකුල් සංඥාව ගන්න නැතුව නිකං අර කොටස් සංඥාවෙන් ගන්න. එතකොට හිත මධ්‍යස්ත වෙනවා. අපි පිළිකුල් සංඥාවෙන් ගන්න ගියොත් පිළිකුල් පැත්තට යනවා. කොටස් සංඥාවෙන් විතරක් කරගත්තාම හිත තියෙන්නේ මධ්‍යස්තව. කියන්නේ ද්වේෂ සහගත වෙලත් නැහැ, රාග බරිත වෙලත් නැහැ. මේක බොහොම උපේක්ෂා සහගතව තියෙන්නේ. ඒකෙන් ආනාපානට දාන එක පහසුයි. අවසරයි සම්හන්ස. මට තවත් තියෙන ප්‍රශ්නයක් මේ ආනාපානසති භාවනාවට යොමු වෙලා විනාඩි 3ක් 4ක් භාවනා කරනකොට මට මගේ මේ විශේෂයෙන් වම් පැත්තේ නහරවල ලේ ගමන් කරන පොඩි සියුම් සද්දයක් ඇහෙනවා. හිසේ නිතරම ඇහෙනවා. ඉතින් මට හිත එතෙන්ට යනකොට තමයි ගොඩක් දුරට මේ භාවනාව කරගෙන ඔව් ඒකේ එච්චර ප්‍රශ්නයක් නැහැ වැරද්දක් නැහැ ඒ කියන්නේ අපි ආනාපාන සතියෙන් හිත එකඟ වුණාට පස්සේ ඇත්ත වශයෙන් ওই වගේ දැනෙන දෙයකට හිත දානවා ඒ කියන්නේ අපි ධාතු මනසිකාරයේදී දැන් ධාතු මනසිකාරයේදී කිසිම හිතින් මවාගත දේවල් වලට දෙමිනේ යන්නේ ඒ කියන්නේ නිවැරදි ධාතු මනසිකාර කියන්නේ අරකට යනවා ඒ කියන්නේ අපි කොටස් 32 වශයෙන් යන ක්‍රමෙත් තියෙනවා පෙන්ලා තියෙනවා නමුත් අපි දන සතිපට්ඨානයේ පෙන්වන ධාතු මනසිකාරයේදී එතෙන්දී ඇත්ත වශයෙන්ම දැනෙන මේ විවිධාකාර ධාතු ලක්ෂණ වලට තමයි දාන්නේ. හිතන්න දැන් අපි මෙතෙන්දී අපේ හිත අරමුණු වෙන්නේ නිකන් ගැලීමකට නැත්තම් චලනයකට ගලන ස්වභාවයකට නම් ඉතින් ඒ කියන්නේ ධාතු ලක්ෂණයක් තමයි මතුවලා තියෙන්නේ. ඒක වැරද්දක් නෑ. ඔව්. එක මේ ශාරීරික ආබාධයක් නැතනම් ධර්ම නෑ මං හිතන්නේ ඒක එහෙම ආබාධයක් කියලා. ඒ කියන්නේ ඉස්සලා ආනාපාන සතිය වඩුවා. ඒකෙන් සමාධිමත් භාවයක් හැදුනා. ඊට පස්සේ يعني එක තැනක් අරමුණු කරන්නේ නැතුව හැබැයි කය මුළු කයම අරමුණු කරලා බලන්න. මුළු කයම අරමුණු කරද්දී අපි හිතමු ඔන්න තේරෙනවා ගලන ස්වභාවයක් තේරෙනවා කියලා කියමුකෝ. ඒකත් බැලුවා. ඒකත් හොඳට මේ චලන දැන් ගැලීමක් කියන්නේ චලනයක් නේ ඒ ඒ චලනයේම හිත තිබ්බ ටිකක්. එතනම හොඳට බලාගෙන හිටියා. හිතන්නේ ඒක බලමින් ඉඳද්දී ඔන්න තව තැනක යම් තදගතියක් මතුවනවා. අන්න එතෙන්ටත් දානවා. ඒකත් හොඳට බලනවා. ඊළඟට හිතන්න තව තැනක ඔන්න උණුසුමක් මතුවෙනවා. අන්න එතෙන්ටත් දානවා. ඒ වගේ පොඩ්ඩක් අර මේ විවිධාකාර ධාතු ලක්ෂණවල පොඩි සංකලනයක් ගැනීම සුදුසුයි. එකම බලනවා වඩා මේ හතරෙම සංකලනයක් ගන්න පුළුවන් නම් වඩා හොඳයි. මේ තවත් පොඩි ප්‍රශ්නයක් තියෙනවා ස්වාමීන් වහන්සේ සක්මන් භාවනාවේ මම දැන් ගොඩක් කාලයක් මේක කරන්නේ. සක්මන් භාවනාවේදී මේ ඇතිවීම නැතිවීම බැලුවා. හරි. ඒ බලනකොට යනවා. සක්මන් කරනවා. මේ මෙතන උකුල්ලට ඊළඟට එනකම්ම ක්‍රමක්‍රමයෙන් මේ අස්තිවල අර ගැටීම් తত্ত্বය. ඒතට මෙතෙන්ට එනකම් වෙනවා එතනින් එහාට මට යආගන්න අපහසුතාවයක් තියෙනවා. නෑ එහෙම අපි මුළු කයම ඉතින් අවශ්‍ය නැහැ මේ තියෙන ටිකෙත් මේ දැනෙන ටිකෙත් හොඳට හැම එකක් ගානම තියෙන තියෙන සබහායටම දාන්න. දැන් ඔය මට්ටමට ඇවිල්ලා තියෙනවා නම් අපි හිතමු දැන් පාදයේ පොළේ වදිනවා වදිනකොටත් තද ගතියක් දැනෙනවා. ඒකේ ඇතිවීමක් තියෙනවා. ඒක ස්වභාවික නැතිලා යනවා. ඊළඟට හිතන්න ඔන්න ඊළඟ තැන අපි තුන් දැන් පාදේ මෙහෙම වැදුනේ. එහෙම. එතන ඔන්න ඇති වුණා නැති වුණා. ඊට පස්සේ ඔන්න මේ මැද වැදුනා. මැද හරි වැදුනා කියලා හිතන්න. එතනක් තියෙනවනේ තද ගතියක් මතුවෙනවනේ. ඒකත් ඔන්න හටගත්තා. ඒකත් නැතිලා ගියා. ඔන්න ඊළඟට මේ ඇඟිලි තුඩු. ඒවත් ඔන්න තද ගතියක් මතුවුණා නැතිලා ගියා. ඒ නිසා ඒ ප්‍රදේශයේ ඊට පස්සේ අපි ඒක බල්ලා ඉවරනවත් එක්ක ඔන්න ඊළඟ පාදේ ලෑස්ති. එතට දාන්නත් පුළුවන්. ඒ නිසා අපිට මුළු කයම අහු නොවුණා කියලා එච්චරම ප්‍රශ්නයක් නැහැ. එහෙමයි. ඔව් ඒ කියන්නේ මේ කියන්නේ වෙලා තියෙන්නේ අර මුළු සක්මන පුරාම හැබැයි අපේ හිතේ අරමුණු ටිකක් තියෙන්න ඕනේ ඇතිවීම නැතිවීම ස්වභාවය දකිමින්. ඇතිවීම නැතිවීම දකින්නවා. ඒක තමයි. ඒ ඒක සම්පූර්ණයෙන් පිරලා තියෙනවා නම් ඒ මුළු කාල පරිච්ඡේදය පිරලා තියෙනවා නම් ඒක සුදුසුයි. ඒ කියන්නේ මෙතෙන්දී මුළු කයේ කොහෙද කියන එකම නෙමෙයි වැදගත්. අපිට වැදගත් මේ හිතන්න මම පැයක් සක්මන් කළා. මේ මුළු පැයේම මේ කයේ කොහේ හරි කමක් නැහැ. අන්න තියෙන තියෙන ස්වභාවයක් තමයි හිත නිරන්තරයෙන් අරමුණු කර කර හිටියේ. ඒ හින්දා කයේ කොතනද ඒ අරමුණු කරේ කියන එක ඒ තරම් වැදගත් නැහැ. මේ අපි ස්වාමීන් වහන්සේ දැන් එතෙන්ට ඇවිල්ලා ඊළඟට මට අර ආස්වාස් ප්‍රස්වාස වේගයක් ඇති වෙනවා. ආ ඒක උඩට එනවනේ. උඩට ඒම තුල ආයෙත් එතකොට මේ එතකොට ඉතින් වාඩි වෙන එක තමයි සුදුසු. වාඩි වෙලා පොඩ්ඩක් ඒක තව ටිකක් සියුම් කළා ආයෙත් ඕන්නම් ඒ කියන්නේ ඇතිවීම නැතිවීම වශයෙන්ම දකින්න පුළුවන් නම් ඔය ධාතු ලක්ෂණම වාඩි වෙලත් අරකම මේ එතකොට මේ දිගට කරගෙන යාමක් වෙන්නේ. සක්මනම එතකොට තව දිගට යාමක් නෙවෙන්නේ. අර මොකද ආනාපාණයට අපි දානවා කියන්නේ දැන් හිත ටිකක් එන්න හදන්නේ එක තැනකට. දැන් අපි සක්මනේදී තන මාරු වෙනවනේ. ටට්ටක් ගාලා අරමුණු මාරු වෙනවා. එතන එතන තමයි අපි ඇතිවීම නැතිවීම බලන්නේ. ඒක වැරද්දක් නැහැ. ඒ කියන්නේ එතන එතන බලන්නේ හැබැයි දැන් ඒක හරහා හිත සමාධිමත් වෙනවා. සමාදත් සමාධිමත් වෙන්න වෙන්න වෙන්න දැන් එයා තනි එක තැනක ඉන්න තමයි කැමැත්ත. එතකොට වාඩි වෙන එක සුදුසුයි. බංකුවේ වාඩි වී බිම දන ඇනගෙන පරණ්‍යාක භාවනාව කෙලෙමි. වරින් වර ඉදිරියට කඩා වැටීමක් හා ඉඳ හිට පිටිපස්සට කඩා වැටීමක් ශරීරයට දැනේ. එවිට ඉදිරියට වැටී යයි බියක් දැනේ. මෙය නින්දයාමක් නොවන බව පැහැදිලිය. ශරීරයේ සමවර්තාව ඇති වී වාඩි වී සිටියත් මේ වරින් වර සිදුවීම බාධාවක් බව දනිමි. වළක්වා ගැනීමට උපදෙස් පතමි. කාගෙද කියන්න පුළුවන්ද? හුඟක් කල් භාවනා කරනවද? අවුරුද්දක් විතර. නිතරම නෙවෙයි සතියකට වරක් භාවනා. ඒ කියන්නේ ගෙදෙද්දි සතියට වරක් පැයක් දෙක කරන්නේ. ගෙදර නෙවෙයි මේ පන්සලේ සති වැඩසටහනකට යනවා. ඔව් සතිය ඒ කියන්නේ ඒක තියෙන සතියේ දවසයි. එච්චරමයි භාවනා කරන්නේ. සතියේ එච්චර දවසයි. හොඳයි. එතකොට සක්මනකුත් කරනවද? සක්මන් භාවනාවකුත් කරනවද? ඒ කරනවා. ලොකු වෙලාවක් නෙවෙයි සාමාන්‍යයෙන් විනාඩි 15 පැය තුනක වැඩසටහනකට තමයි. 15ක් විතර. හරි. එහෙමනම් දැන් එතකොට දැන් දැන් කරන විදිහ මට කියන්න පොඩ්ඩක් ඔය දැන් කඩන් වැටෙන්න කලින් මොකද්ද කර කර හිටියේ? ආනාපාන සතිය. හරි. කොහොමද يعني මේ අර දැන් මේ සමහර අය වාඩිලා ඉන්නේ මේ දණහිස් දෙක බිමට වදින විදිහට එහෙම විදිහට වාඩිලා ඉන්නේ. ඒ. එතකොට බංගුවට ඔව් හරි. හරි. එතකොට ආනාපාන සතිය කොහොමද වැටෙන්නේ? ඒක දැනෙනවා හොඳට. ඒ දැනෙනවත් එක්කම එකපාරට කඩා වැටෙනවා වගේ දැනීමක් එනවා. ඒ කියන්නේ මට තව චුට්ටක් විස්තර කරන්න. ඒ කියන්නේ දැනෙනවා කියන්නේ මේ වෙලාවේදී ආස්වාසයක් තියෙනවා මේ වෙලාවේදී ප්‍රසආසයක් කියලා දැනෙනවා. දැනෙනවා. ඊට පස්සේ ඒක දැනෙමින් තියෙද්දිම තමයි ඒ කඩා වැටීම වගේ දැනෙන එකපාරට නිකන් ඔඩුව කඩංගට නේද? අර නිින්ද ගියාම වගේ මෙහෙම වෙනවා වගේ දැනෙනවා. ඒක කියන්නේ හුඟක් දුර වැටෙන අපි තුමු මෙහෙම හිටියා කියලා හුඟා පාත් වෙනවද නැත්නම් ඔඩුව පොඩි පොඩි ප්‍රමාණයක්ද? කඳත් එක්ක. පොඩ්ඩක්. ආ හරි. ආසනයක් ඕනම් පාවිච්චි කරන්න පුළුවන්. ආසනයක පොඩ්ඩක් හැබැයි අර පිටිපස්සට බර වෙන්න වාඩි වෙන්න වෙනවා. පිටිපස්සට බර වෙන්න වාඩි වෙලා පොඩ්ඩක් ඔය දේම කරන්න යන්න පුළුවන්. මොකද හැබැයි ඕක මහා පැයට කොච්චර වාර වාරයක් වැටෙනවද? ඒ කියන්නේ අරමුණ හොඳට දැනෙන්න උනාට පස්සේ තමයි වැටෙන්නේ. ඒක තමයි. ඔව්. ඕනම් පොඩ්ඩක් ආසනයක් පාවිච්චි කරලා බලන්න. භාවනා ආසන තියෙන්නේ. භාවනා ආසනයක වාඩි වුණා. වාඩිලා පොඩ්ඩක් අර ගුරුත්ව කේන්ද්‍රය පිටිපස්සට එන විදිහට බර, කයේ බර, නැත්නම් හිසේ බර මේ ඉස්සරහට එන දිරනේ පොඩ්ඩක් පිටිපස්සට එන විදිහට හිස චූට්ටක් පිටිපස්සට එන විදිහට තියාගන්න. තියාගෙන අරමුණ හැබැයි බලන්න ඕනේ. ඒ කියන්නේ මේ භාවනාව කරනව හොඳයි. ඒකෙම ප්‍රතිඵලයක් විදිහට තමයි ඕක වෙන්නේ. කෙරෙන දේත් නරකක් නැහැ. ඉතින් ඕක බාධා කරගන්නත් එපා. ඒ හින්දා මේ කරගෙන යන එක හොඳින් කරගන්න. ඒකට පොඩ්ඩක් මේකට අර මේ මේ මේ වැටෙන එක පොඩ්ඩක් අඩු වීම සඳහා පමණයි මේ දේ කරන්නේ. හැබැයි කෙරෙන විදිහ හොඳයි. ඒ හින්දා සක්මනත් කරනවද හොඳට? තේරෙනවද කරන විදිහ? සක්මනේ දැනෙනවා එහෙම ඉතින් ලොකු දෙයක් දැනෙන්නේ නැහැ. සක්මනේදීත් අර දැන් මෙහි සක්මන් භාවනාව ගැන විස්තර දන්නවද? කරන විදිහ. තේරලා තියෙනවා. මෙනෙහි කිරීමක් එක්කද යන්නේ? ඒ වම දකුණ කියලා. දැනෙනවා දැනෙනවා. දැනෙනවා දැනෙනවා කියලා තියන්නේ. පාදයේ තියෙනවා. එතකොට ඒකත් එක්ක. රළු ගතිය දැනෙනවා. ආ. ඔසවනවා. තියෙනවා. ඒ දෙකෙන් තමයි. හරි. දෙකට කරගෙන යන්න. ඒකෙත් බලන්න හොඳට Tamanට කලින් නොද මේ අහු නොවෙච්ච දැනෙච්ච නැති දේවල් තව දකිමින් දැනගනිමින් යන්න. දෙකට කරගෙන යන්න. අතන ආසනය විතරක් ඕනනම් පොඩ්ඩක් වෙනස් කරලා බලන්න. ආසනය කියන්නේ වෙන ආසනයක්. ඒ වාඩිලා ඉන්න ස්වභාවය අර ධනහිස් දෙකින් මේක කරගෙන ඉන්නව වෙනුවට බංකුවක වාඩි වෙනව වෙනුවට පුටුවක වාඩිලා බලන්න. පුටුවේ පොඩ්ඩක් වාඩිලා මේ කඳ කෙලින් තියාගෙන ඒ කියන්නේ පත්තට හේතු වෙනවනේ අපි එතකොට. එහෙම තියාගෙන භවනාව කරන්න. මේ මොකද කියන්නේ ඔය ඔය මේ සිද්ධ වෙන දේ ඒ තරම්ම මේ කියන්නේ නරකක් නෙමෙයි. ඒ කියන්නේ අපේ අරමුණ සියුම් වෙනකොට ඒ දේ වෙන්න පුළුවන්. ඔව්. ටිකට කරගෙන යන්න. හොඳයි. තෙරුවන් සරණයි. ගෞරවනීය ස්වාමීන් වහන්සේ. සක්මන් කිරීමේදී මාහට පයේ තද ගති, උණුසුම් සිසිල් ගති හොඳින් දැනෙන අතර සිත අරමුණෙන් පිට යාම වෙනස් සිතුලියෙම හා නිදිමතද එක විටම දැනේ. එවිට වීරිය වැඩි කර ගැනීමෙන් නිදිමත පහව යයි. පරයන්කේදී නිදිමත එන එන බව හා සිත පිට යාම නොදෙන අතර විනාඩි 10ක්වත් එක දිගට අරමුණේ සිහිය පවත්වා ගත නොහැකිය. ඉදිරියට කරගෙන යා යුතු පියවරයන් හා ආධිනව ආනිසංස කෙටියෙන් පහදා දෙනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමි. ටිකක් තව සක්මන වැඩි කරන්න පුළුවන්. ඒ කියන්නේ දැන් සක්මනේදී Tamanට ක්‍රමයක් අහුවෙලා තියෙනවා මේ නිදිමත එන ස්වභාවය වළක්ව ගන්න. ඒක තව ටිකක් එහින්දා සක්මන වර්ධනය කරන්න. සක්මනේම වැඩි කාලයක් නිරත වෙන්න. ඊළඟට පරයන්කයට එනකොට ඕන්නම් පොඩ්ඩක් උණු වතුරටයක් බීලා එහෙම ඉන්න පුළුවන්. නැත්නම් තේ ටිකක් බීලා ඉන්න පුළුවන්. ටිකක් අර කයේ ක්‍රියාශීලී ගතිය වැඩි වෙන්නයි තියෙන්නේ. අනිත් එක පොඩ්ඩක් වාඩිලා ඉන්න තැනත් බලන්න අඳුරු සහගත තැනක් නම් ඒක පොඩ්ඩක් මාරු කරන්න. ඉන්න තැන අඳුරුයි නම් Tamanට තේරෙනවා නම් හුඟක් අඳුරු ගතියක් නම් තියෙන්නේ නින්ද යන අවස්ථාව වැඩි. ඒ නිසා පොඩ්ඩක් ආලෝක සහිත තැනක වාඩි වෙන්න. අ එහෙම නැත්නම් එලි මහනේ වාඩුණත් ප්‍රශ්නයක් නැහැ. අපි මේ ඇතුලේ ඉන්න වෙනුවට පොඩ්ඩක් එලි මහනේ ගිහිල්ලා වාඩි වෙන්න. ඉතින් වගේ උපක්‍රම කරන්න තමයි වෙන්නේ. මේ මොකද දැන් මෙතන කියලා තියෙන හිත පිට යනවත් පිට යාමයි නිින්ද යාමයි ඔක්කොම ටික ඔක්කොම එකට වෙනවයි කියලා තමයි කියන්නේ. ඉතින් ඕනනම් මෙනෙහි කිරීම පාවිච්චි කරන්නත් පුළුවන්. ටිකක් ආස්වාසයක් ප්‍රසවාසයක් ආස්වාසයක් ප්‍රසවාසයක් කියලා මෙනෙහි කරනවා. නැත්තම් දැන් ඕකේ කියලා තියෙනවා දානාපාන සතියද වඩන්නේ කියලා. ඉඳගෙන. පාව සක්මන්ති සක්මන්ති භාවනාව ගැන පරියන්කේදී නිදිමත එන බව හා සිත පිට යාම නොදැනෙන අතර විනාඩි 10ක්වත් එක දිගට අරමුණක සිහිය පවත්වා ගත නොහැකිය. ඒක තමයි. ඒ කියන්නේ මෙතනද කියලා නෑ මොකද්ද මූල කර්මස්ථානය කියලා ඒක. මුලදී සක්මන් කියලා. ඒක තමයි මම කිව්වේ පරයන්කේදී මොකක්වත් කියලා නෑ. පරයන්කේදී නිදිමත එන්නේ. ඒක තමයි. කියන්නේ පරයන්කේදීත් කරන්නේ මොකද්ද කියලා සටහනට ඇතුළත් කරන්න. තමන් අපි වார்த்தාවක් ලියනකොට මූල කර්මස්ථානයේ මොකද්ද මේ පරයන්කේදී පාවිච්චි කරන්නේ කියන එකත් සටහනට ඇතුළත් කරන්න. අපි මේ ආනාපාන සතිය නම් ඒක එකපාරට යන්න නැතුව පොඩ්ඩක් කය පුරා පොඩ්ඩක් හිත හසුරවන්න. කයේ මේ වැදිලා තියෙන තැන්වල එහෙම පොඩ්ඩක් හිත හසුරවලා කයේ යම් පමණකට මේ හිතේ යම් පමණක ක්‍රියාශීලීත්වයක් ඇති කරගෙන ආනාපානට දාන්න. වගේ පොඩි පොඩි උපක්‍රම තමයි පාවිච්චි කරන්න වෙන්නේ. ගරුතර ස්වාමීන් වහන්සේ පර්යාක භාවනාව හා කමඨහන් භාවනාව මම අවුරුද්දකට වැඩි කාලයක් සිට භාවනා කරමි. පර්යාක භාවනාව හා කමඨහන් කරන විටදී සිත වෙනත් අරමුණු කරා යයි. නැවත එය එනවා නමුත් මට මේ දිගටම පවත්වා ගැනීමට උපදෙසක් බලාපොරොත්තු වෙමි. ගරු ස්වාමීන් වහන්සේට චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා. නිර්වාණය විස්තර මදි. කාගෙද දන්නේ? මම ගොඩක් කලින් ඉඳලා භාවනා කරනවා. හ්ම්. මට හැබැයි මම අර මේ සියුම්බේ ඈ සියුම්බේ කියන එනකොට මේ ටක් ගාලා අර වෙන පෙත්තකට හැරෙනවා ඒක. මොකක් වෙනකොටද? ආස්වාද ප්‍රසස්ස සියුම් වෙනව නේද? අහහ. ඒ වෙලාවට ටක් ගාලා හැරෙනවා. හැරෙනවා. ඔව් පටන් ගන්නෙ කොහමද? මුලින්ම කරන්නේ මොකද්ද? ආනාපාන සති භාවනා කරනවා. එතකොට එතකොට හිත මොකද පිට යන්නේ නැද්ද? ආස්වාසය දැනෙනවා. ප්‍රාස්වාසය දැනෙනවා. දැනෙනවා. ওই දෙකේ වෙනසක් තේරෙනවද? වෙනසක් තේරෙනවා. මොකද්ද වෙනස? සුසුම ගන්නව තේරෙනවා පිට කරනව තේරෙනවා දෙක තේරෙනවා. ඔව්. එතකොට ආස්වාසයයි ප්‍රාස්වාසය වෙන් කරගන්නේ කොහොමද? දැනෙනවා ආස්වාසය කියලා දැනෙනවා ප්‍රාස්වාසය කියලා දැනෙනවා. ඔව් දැනෙනකොට දැනෙනවා. දැනෙන්නේ කොහොමද? මුලට අර යන්නකොට තේරෙනවා මේ දැන් ගන්නේ ආස්වාස කියලා ආස්වාස කියලා පිට ගන්නකොට තේරෙනවා. හොඳයි. ඕක තව ටිකක් බලන්න. දැන් ඔයක බලනකොට දැන් හිතන්න ආස්වාසයක් ප්‍රස්වාසයක් කියලා අපේ හිත කියනවා. දැන් මෙයානම් ආස්වාසය මෙයානම් ප්‍රස්වාසය කියලා හිත කියනවා. ඕකේ පොඩ්ඩක් අපි ਵਿਚාර ਵਿਚාරශීලීව බලන්න වෙනවා. මේ කොහොමද මේ ඇත්ත වශයෙන්ම ආස්වාසය ප්‍රස්වාසයෙන් වෙන් වෙන්නේ? වෙන් කර හඳුනා ගැනීමක් කරන්න වෙනවා. කියන්නේ හිතේ දැන් ටිකක් අවදිමත් ගතිය වැඩි වෙන්නයි තියෙන්නේ. දැන් මහත්තයා නින්දට වැටෙන්නේ අවදිමත් ගතිය නැති හින්දානේ. ඒ නිසා අපි හිතයක් විමසිලිමත්ව බලන්න ඕනේ. ඔහේ ඉඳලා වැඩක් නැහැ. ඒ වෙනුවට හිතේ විමසිලිමත් භාවයක් තියෙන්න ඕනේ. සොයනාසුළු භාවයක් තියෙන්න ඕනේ. ආස්වාසයක් දැන් අපි ගත්තා. ඔන්න ප්‍රසආසයකුත් ගත්තා. මේ දෙකේ වෙනස්කම් මොනවද? ආ මේක එක්ක දිගයි, මේක එක්ක කොටයි, මේක උණුසුම්, මේක සිසිල්, මේක වම්නාස්පුඩුවෙන් යන්නේ මේක දකුණුනාස්පුඩුවෙන් යන්නේ ඔන්න ඒ වෙනස්කම් ටික හොයන්න ගන්න. ඔය ටික හොයමින් හොයන එක තමයි කාර්ය වෙන්නේ. දැන් ආනාපාන සතිය යෙදෙනවා ඇත්ත. හැබැයි මේ ආස්වාසියයි ප්‍රස්වාසයේ වෙනස්කම් අපි අපි හොයන්න ඕනේ. අන්න හොයනකොට තමයි අපි හොඳට ඒක තුළ නිමග්න වෙනවා දැන්. අපිට දැන් මුළු ලෝකෙම අමතකයි. ඊට ඔන්න මේ ආස්වාසය තුළම බලනවා මෙයාගේ පුංචි පුංචි ලක්ෂණ මොනවාද? ප්‍රස්වාසයේම ලක්ෂණ බලනවා. එතකොට අන්න හිත අවදිමත් වෙනවා. එයාට වැඩක් පැවරනවානේ. නැත්තම් නිකන් අර මේක හරි මේක ආකාරයි. මෙතන තියෙන හරිම උපේක්ෂා සාගත වේදනාවක්. ඒකේ වේදනාවේ හිත තියාගෙන නිින්ද යනවා කොහොමද? ඒක තින් මදි. එතකොට මෙයාව අවදි වෙන්න අපි ක්‍රම හදන්න වෙනවා. ඔව්. සක්මනක් කරනවද? සක්මනක් කරනවා. සක්මනක් ඒක නිින්ද යනවද? ඒත් කියන්නේ යනකොට ටිකක් කලකට කලත් ඇර ගන්න. වීසි වෙනවා මොකද දැනෙනවා. කොච්චර වෙලාවකට පස්සේද? පැය භාගයක් කොහමද විනාඩි 20ක් විතර කරනවා මන් දිගට. හුඟක් වේගෙන් ඇවිදිනවද? නෑ හිමීට යන්නේ මම ගොඩක්. හිමීට. හුඟක් හිමින්ද? ඔව්. හුඟක් හිමින්ද යන්නේ? හුඟක් හිමින් යන්නේ ගොඩක් හිමින් යන්නේ. දැන් මෙහෙම අහන්නම්කොම හිතන්න භාවනා කරන්නේ නැතුව නිකන් කොච්චර වෙලා ඇවිදින්න පුළුවන්ද? පැය භාගයක් විතර. ඊට පස්සේ මොකද වෙන්නේ? ඊට පස්සේ ටිකක් අර අමාරුයි. අමාරුයි. අමාරුයි. එහෙම ඉතින් කමක් නැහැ. විනාඩි 20ක් පැය භාගයක් විතර යන්න පුළුවන් නම්, يعني කායික කායික තියෙන යම් යම් ප්‍රශ්න තියෙනවා නම් ඒ යන්න පුළුවන් උපරිමේ විතරක් යන්න. ඕක කියන්නේ අපි ඒ අපි තේරුම් ගන්න තියෙන්නේ අපේ සාමාන්‍යයෙන් අපි භාවනා නොකරන වෙලාවෙදී අපිට දිග ගමනක් යන්න වුණොත් පයින් ඒක අපිට යන්න පුළුවන් නම් පැය භාගයෙන් නම් උඩරම යන්න පුළුවන්. ඉතින් ඒකම තමයි මෙතෙන්ද ගන්න වෙන්නේ. මොකද මෙතෙන්ද අපි භාවනාව කියලා මුකුත් કૃතිමව කරන්න දෙයක් නැහැ. අපේ අර ස්වාභාවික කායික චලනයේට නැත්නම් ස්වාභාවික කය ඇවිදීමටමයි ගන්න තියෙන්නේ. ඒ නිසා ඒක Tamanට තේරෙනවා නම් පැය භාගයයි මට උඩරිම කරගන්න පුළුවන් කියලා එතන සීමාවෙන් අතර වෙන්න වෙනවා. බලන්න ඉස්සල්ලා නිකන් බොහොම සහැල්ලුවෙන් ඇවිදින්න. ඒ කියන්නේ එකපාරට නිකන් භාවනාවක් කියන සංඥාවක් ගන්න නැතුව බරක් ගන්න නැතුව සාමාන්‍ය මේකෙන් ඇවිදින්න. ඇවිදින ගමන් ඒ ඒ තැන මේ පාදයේ පොළේ වදිනකොට ඒ ඒ තැන හිත දෙමින් යන්න. හොඳයි. දෙකන කරගෙන යන්න. හොඳයි. ගරු ස්වාමීන් වහන්සේ ආනාපාන සති භාවනාව වැඩිීමේදී පහත අපහසුතා වළක්වා ගත හැකි ආකාරයේ කියා දෙන්න. නිදිමත දැනීම, නළලේ මැද වේදනාවක් ඇතිවීම. ඔව් කට්ටියටම නිදිමත තමයි ප්‍රශ්න තියෙන්නේ. <laughs> ඒක තමයි. ඉතින් අවුවෙන් කියනනම් ඔය ඔක්කොම හරිනවා. අවුවේ ආනාපාන සතිය වැඩුවනම් <laughs> එළියට ගිහිල්ලා <laughs> අර මේක ඇතුලේ ඉන්නකොට කොහොමද නිදිමතයි. පෑන් එකක් උද්දාගෙන ඒකත් වලට වෙලා හොඳට හේත් වෙලා එතකොට ඉතින් කොහොමද නිදි. සමහර අය බිත්තිටත් හේත් වෙනවා කකුල් දෙකක් දිග අර ගන්නවා. දන්නේම නැහැ නිදි. ඉතින් ඒක හරියන්නේ නැහැ. අපි කියන්නේ ආසනේ තෝරගන්න ඕනේ ටිකක් කියන්නේ නිින්ද නොයන ආසනයක්. අපි ඕන්ට වඩා සුවදායි, සුඛදායි ආසනයක් තෝරගත්තොත් නම් අනිවාර්යෙන් නිින්ද යනවා. ඒ වෙනුවට අපි තේරුම් ගන්න ඕනේ මේකේ යම් කායික සහනයක් අවශ්‍යයි, සුවයක් අවශ්‍යයි. නමුත් ඒක ඕනට වඩා දෙන්න ගියොත් නම් අනිවාර්යෙන් නිින්ද යනවා. ඒ නිසා මේකේ මේ සමබරතාවය Taman තේරුම් ගන්න. ඉන්න ආසනේ ඊටාම් වැදගත්. විශේෂයෙන්ම මේ වයසට ගිහිල්ලා නම් ඒ කියන්නේ බිත්තියකට බිත්තියකට හේතු වෙලා පාද දෙකත් ඉස්සරහට දාගෙන භවනා කරනවා කියන හිටියට වැඩක් වෙන්නේ නැහැ. පැය කාලක් යනකොට අනිවාර්යෙන් නෙදී. ඒක තේරුමක් නැහැ. ඒ වෙනුවට ටිකක් එක්කෝ පරයන්කෙන් ඉන්න පුළුවන් නම් මේ ඒ කියන්නේ වයසක අය නෙමෙයි මං කියන්නේ අනිත් අය සාමාන්‍ය මේ මේ එරමිනිය ගොතාගෙන ඉන්න පුළුවන් නම් ඒක එක හොඳ ආසනයක්. එහෙම නැත්නම් බංකුවක් පාවිච්චි කරන්න පුළුවන්. ඒකෙත් හොඳට කය ඍජු කරගෙන ඉඳීම තුළ නිින්ද යනවා අඩුයි. ඊළඟට භවනා ආසනයක් පාවිච්චි කරන්න පුළුවන්. ඒකෙත් හොඳට කය ඍජුව තියාගෙන භවනා ආසනයේ ඉන්න. ඕන්ට වඩා සුවපහසු ආසන වලට යන්න එපා. බිත්ති වලට හේතු වෙන්න යන්න එපා. ඊළඟට අඳුරු තැන්වල ඉන්නත් එපා. මම කලින් කිව්වත් වගේ. කියන්නේ පොඩ්ඩක් ඕනනම් ලයිට් එකක් වගේ තියෙන තැනකට යන්න. නැත්තම් ඉරෙලිය තියෙන තැනකට තමන්ගේ ආසනය වෙනස් කරගන්න. අනිත් එක තමයි ඕනනම් ටිකක් උණු වතුර ටිකක් එහෙම පාවිච්චි කරලා එන්න මේ නැත්තම් තේ ටිකක් බීලා එන්න. ඒ වගේ දේවල් පාවිච්චි කරන්නයි තියෙන්නේ. ඔව්. ඒ වගේම එදිනදා ජීවිතයේ සක්මන් භාවනා වැඩි වීමට පහසු වන උපක්‍රම කීපයක් දේශනා කරනු මැනවි. ඔව් ඒත් ඇත්තටම සක්මන ටික ටික පුරුදු වෙන්න පුරුදු වෙන්න අපි يعني අපිට වෙන ගමනක් බිමනක් යනකොටත් අපි වෙන වෙන දේවල් හිත හිතා යනව වෙනුවට අපිට මේ සක්මනේ හිත තියාගෙන යන්න පුළුවන්. ඒක තමයි වටින්නේ. ඒ කියන්නේ අපි හිතමු අපි කොහේ හරි යාළුවෙක් හම්බෙන්න යනවා නැත්නම් ගමනක් යනවා මොකක් හරි ප්‍රශ්නයක් නැහැ. අපිට හුඟක් වෙලාවට වෙන්නේ අපි එක්කෝ වටපිට බල බලා යනවා නැත්නම් කරන්න තියෙන දේ මතක් කර කර යනවා. හිතේ සැලසුම් හදා හදා යනවා. හැබැයි ඒ වෙලාවේ කය ඇවිදිනවා. බුදුරජාන් වහන්සේ කියන්නේ මේ කය ඇවිදිනකොට බැරිද අපිට මේ ඇවිදින කයට හිත තියන්න? ඉතින් මේක මේ කරන්න අනිවාර්යයෙන්ම මේ සක්මන් මළුවටම එන්න ඕනේ කියලා නීතියක් නැහැ. ඉතින් කය ඇවිදින ඕනම වෙලාවක අපිට පුළුවන් ඒ ඇවිදින කයේ හිත පවත්වන්න. පාදයක් පොළේ වදින වදින අවස්ථාවක් පාසා ඒ ඒ ස්පර්ශයේ හිත තියන්න පුළුවන්. ඒ නිසා අපි දක්ෂ වෙන්න ඕනේ කොහොමද මේ භාවනාව පතුරවගන්නේ. අපිට මේක සක්මනටයි පරයන්කයටයි පමණක් සීමා කරලා අමාරුයි. අනිවාර්යෙන් මේ අනිත් වෙලාවන් වලදීත් අපි සිහිය පිටවන්න උත්සාහත් යුතුයි. ඒ නිසා මම ආරාධනා කරනවා මේ දැන් අපිට දින පහක කාලයක් තියෙනවා. ඉතින් මේ කාලය ඇතුළතදී තමන් කරන අනිකුත් කටයුතු වලදීත් සිහිය පිහිටුවාගෙන කටයුතු කරන්න උත්සාහත් වෙන්න. නැත්තම් මේක මේ කවදාවත් වර්ධනය වෙන්නේ අපි මෙතනදී ඉඳගෙන භවනා කරනවා උත්සාහත් වෙනවා. හැබැයි නැගිටිනකොටම බලන්න අපි අසිහියෙන් නම් නැගිටින්නේ එතනම කැඩලා ගිහිලා තියෙනවා. ඉතින් අපි නැගිටිනකොටත් සිහියෙන් නැගිටින්න ඕනේ. ආයේ සක්මනට යන අතරෙත් සිහියෙන් යන්න ඕනේ. සක්මනට ගිහිල්ලා තණ්හාපේ සිහියම තව වර්ධනය කරනවා. සක්මන අවසන් කරලා එනකොටත් සිහියෙන්ම එන්න ඕනේ. ගේට්ටුව අරිනකොටත් සිහියෙන්ම අරින්න ඕනේ. ආයෙ ඇවිල්ලා වාඩිනකොටත් සිහියෙන්ම වාඩි වෙන්න ඕනේ. මේ එතකොට තමයි අන්න අඛණ්ඩ සතියක් ඇති වෙන්නේ. මේ හැම ඉරියව්වක්ම හැම කායික ක්‍රියාවලියක්ම සිහියෙන් කරන්න පුළුවන්. ඉතින් ඒක බුදුරජාන් වහන්සේ අනිවාර්යෙන් කරන්න කියලා කියනවා. ඒකයි ඔය සම්පජඤ්ඤ පබ්බේදී ආනප් මේ සතිපට්ඨාන සූත්‍රයේ වෙනම කොටසක් වෙනවා සම්පජඤ්ඤ පබ්බේ කියලා. ඒකද බුදුන් වහන්සේ කියනවා මේ අත දිග හරිනකොට අත නැත්නම් අත හකුලවනකොට අත දිග හරිනකොට සතිමත් වෙන්න කියනවා. ඉස්සරහා බලනකොට පැත්ත බලනකොට සතියෙන් කරන්න කියනවා. කනකොට බොනකොට සතියෙන් කරන්න කියලා කියනවා. ඇඳුම් පැළඳුම් අඳිනකොට සතියෙන් කරන්න කියලා තියෙනවා. ඊළඟට හිටගෙන ඉන්නකොට, ඇවිදිනකොට, නිදාගෙන ඉන්නකොට සතියෙන් කරන්න කියලා කතා කරනකොට සතියෙන් ඉන්න කියනවා. නිශ්ශබ්දව ඉන්නකොට සතියෙන් ඉන්න කියනවා. උච්චාර පස්සාව කම්මේ සම්පජානකාරී හෝති කියලා අන්තිමට කියනවා මේ වැසිකිලි කැසිකිලි කළද්දී පවා සතිමත්ව කරන්න. ඒ කියන්නේ අපේ සියලුම කායික ක්‍රියාවලියන් අපිට පුළුවන් සිහියෙන් කරන්න. එකක්වත් නෑ මග හරින්න. ඒ නිසා අපි පුළුවන් තරම් උත්සාහත් වෙන්නනෝ කොහොමද මේ අපේ එදිනෙදා දවසේ සියලු කායික ක්‍රියාවලියන් අපේ සතිය වර්ධනය සඳහා යොදාගන්නේ කොහොමද? අපි අපි එකතකින් දක්ෂ වෙන්න වෙනවා. අපිට මේ දීලා තියෙන මේ අවස්ථාවෙන් ප්‍රයෝජනය ගන්න අපි උත්සාහත් වෙන්න ඕනේ. කොහොමද මේ කාය කය නිරන්තරයෙන්ම විවිධාකාර කටයුතු වල යෙදෙනවා අපි හිතමු අපි අතු ගන්නවා අතු ගන්න එක සතියෙන් කරන්න පුළුවන් වෙන වෙන අහක බල බලා කතා කර කර කරන වෙනකොට ඒක සිහියෙන් කරන්න පුළුවන් ඊළඟට අපි ඉස්සරහා බලනවා සිහියෙන් මේ දේ කරනවා කතා කරනවා ඒ දේ සිහියෙන් කරනවා කැම ටික ගන්නවා සිහියෙන්ම කරනවා ඒ හරහා තමයි ඉතින් මේක වර්ධනය කරන්න වෙන්නේ ඔව් ගරු ස්වාමීන් වහන්සේ මම දිනකට පැයක් පමණ සක්මන් භාවනාව කළෙමි පරයන්ක භාවනාව දිනකට විනාඩි 20ක් පමණ කළෙමි ඒ භාවනා දෙකේදීම හිත පිට යන බැවින් සමාධියට නොපැමිණේ. සමාධියට නොපැමිණ කයට සිත යොමු කිරීම නොකළ යුතුයදයි පහදා දෙන්න. තේරුවන් සරණයි. ඔව් කයට හිත එනවනම් එතන තියෙන සමාධිමත් භාවයක් තමයි. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දැන් ඔය කායගත සති සූත්‍රය කියලා සූත්‍රයක් හම්බ වෙනවා මජ්ක්‍ධිම නිකායේ. ඉතින් එතෙන්දී බුදුරජාණන් වහන්සේ කියන්නේ අපි ආනාපාන සතිය වැඩිීමේ ප්‍රතිඵලයක් වශයෙන් කියන්නේ මේ කය තුලට සිත පැමිණියා. මේ අජ්ජත්තමේව චිත්තං සන්තපේමි සම්නිසාදේමි ඒකෝදි හෝමි සමාධිහාමි සමාධාමි කියලා එහෙම විස්තර කරනවා. දැන් උන්වහන්සේත් මේ ඇතුළතම හිතට පිහිටෙව් අය. ඇතුළතම හිත නිකන් හොඳට හිඳුවලා තියාගත්ත අය. ඒකාග්‍ර කරලා තියාගත්ත අය. මේ කය තුලම. ඒ නිසා අපිට තේරෙනවා නම් දැන් හිත පිට යන්නේ නැහැ. මේ කයම අරමුණු කරගෙන හිත ඉන්නවා කියලා තේරෙනවා නම් ඒ කියන්නේ හිතේ සමාධිමත් භාවයක් දැන් හැදිලා තියෙනවා. ඒ නිසා මෙතනින් කියන්නේ හිත පිට නැතිව කය තුල ඉන්නවා කියන්නේ හිතේ යම් වර්ධනයක් තියෙනවා කියන එක තමයි. මූලික කමටහන පිම්බීම හැකිලිම. හරි. අරමුණු කරන විට කෙටි වේලාවකින් නොදැනී යයි. නැතහොත් පර්යාංකයට හිඳගෙන අරමුණු කරන විට නොපෙනේ. ඇතැම් විට නැවත අරමුණකට හසු වේ. අරමුණට හසු නොවන විට සිටින ඉරියව්ව බලමි. එහිදී සමහර තැන් හසු නොවේ. බොහෝ විට දෑත් ස්පර්ශ වන තැන් සහ පිටිපතුල් දැනේ. බොහෝ විට සිත මූලික කමටහනින් ඉවත්ව යයි. ඒ බව දැනුන විට නැවත මූලික කමටහන්ට හෝ දැනෙන තැන් බලමි. පැය භාගය පමණ වනතුරු වේදනාවක් නොදැනේ. සියුම් වේදනා හටගනී. වේදනා වේදනායයි මෙනෙහි කර කමටහන්ට පැමිණෙමි. සිත බොහෝ දුර නොයයි. ආසන්න පරිසරයේ සිදුවීම් වෙත ගමන් කරයි. සක්මන් භාවනා මේක නෑ හැබැයි වරදක් නෑ. කළා තියෙන හොඳයි. ඒ කියන්නේ අපි බලාපොරොත්තු මේ වේදනාව බලමින් ඉඳලා ආයේ මූලිකවමට හරන කියන එකට යන්න අවශ්‍ය නැහැ. දැන් වේදනාව බලන්න පුළුවන් නම් හිතේ ගැටීමක්, ඇලීමක් මොකක් නැත් මොකක්වත් නැතුව හොඳට වේදනාව බලන්න පුළුවන් නම් ඒ දේ සාර්ථකව කරන්න. ආයි වේදනාව අතහැරලා ආනාපානට යන්න අවශ්‍ය නැහැ. මොකද ආනාපානය හොඳට වැඩිලා එම් එකඟතාවයක් සහිතවයි මෙතෙන්ට ආවේ. දැන් වේදනානුපස්සනාව අරමුණු කරන් යන්න පුළුවන්. ඒ නිසා අපි මෙතන තියෙන අර වැරදි වැටහීමක් මං අනිවාර්යෙන්ම ආයි මුලට යන්න ඕනේ නැත්නම් අනිවාර්යෙන්ම මං ආනාපානට යන්න ඕනේ කියලා වැරදි වැටහීමක් තියෙන. එහෙම අවශ්‍ය නැහැ. ආනාපානයේ සතියෙන් ඔන්න මං සෑහෙන දුරක් ආවා. හිතේ එකඟතාවයක් ඇති වුණා. ඇති වුණාට පස්සේ දැන් වේදනාවක් දැනෙනවා. වේදනාවට හිත යදුවා. යදලා දැන් වේදනාව හොඳින් බලනවා. ඒ දේ වේදනාවත් එක්ක ගැටෙන්නේ නැතුව හොඳට අපි හිතමු මම මේ කතා කරන දුක් වේදනාව සම්බන්ධ. දුක් වේදනාවක් නම් සමහරවිට හිත ගැටෙන ගතියක් තියෙනවා. නමුත් අර ආනාපාන සතියෙන් යම් එකඟතාවයක් හදාගෙන ආවහම මෙහෙම ගැටෙන ගතියක් නැහැ. හොඳට මේක උපේක්ෂාවෙන් බලන්න පුළුවන් ගතියක් තියෙන්නේ. එතකොට අන්න ඒ වේදනාවත් එක්ක ඉන්න. වේදනාවේ සෑම ස්වභාවයක්ම දැක ගන්න උත්සාහත් වෙන්න. සමහරවිට අපි මෙතන මේ තනි වේදනාවක් කියලා ගත්තට වේදනාව රසක් තියෙන්න පුළුවන්. ඒ නිසා වේදනාව අරමුණු වෙනවා නම් හොඳට තේරෙනවා නම් දැනෙනවා නම් සමාධිමත් කරලා ඒකත් එක්ක ඉන්න පුළුවන් නම් ඒකත් එක්කයි ඉන්න තියෙන්නේ. ආපස්සට යන්න අවශ්‍ය නැහැ. සක්මන් භාවනාව. දකුණ වම දෙස බලමින් පියවර 10ක් 15ක් පමණ ඉරියව්වේ සිට පවතී. දකුණ වම දැන ගැනීම ගැඹුරින් හොඳ තත්වයෙන් සිදු නොවේ. ඉස්සෙල්ලාම ඉතින් හිත එකඟ කරගන්න වෙනවා. වම දකුණ කියලා හිත එකඟ කරගෙන හිත ඉස්සෙල්ලාම මේ වර්තමානයේ මේ දැනෙන අරමුණේ ඉඳලා ඉන්න ඕනේ. එහෙම නැත්නම් අපිට එකපාර්ට් මේ වම දකුණ කියන ගමන් මෙනෙහි කරන ගමන් ගැඹුරට යන එකක් නැහැ. කොහොමද වම දකුණ කියන එක මතු පිට නෙ තියෙන්නේ. ඒ නිසා අපි ඉන්නේ මුල් අවදියේ නම් ආරම්භක මට්ටමේ නම් තාම හිත හුඟා පිට යනවා නම් ඒ කියන්නේ ඉතින් හුඟා ගැඹුරට දැම්ම යන එකක් නැහැ. ඒ කියන්නේ ඉතින් දැම්ම පසුතැවෙන්න යන්න එපා. බලන්න මේ වෙලාවේ මට පියවර 10ක් සිහියෙන් යන්න පුළුවන්ද? වම දකුණ කියනවා වෙන්න පුළුවන් ප්‍රශ්නයක් නැහැ. ඒ නිසා අපිට දැන් ඉන්න තත්වයෙන් අපි සතුට වෙන්නයි තියෙන්නේ. ඉස්සෙල්ලා මට පියවර 5ක්වත් යන්න බෑ. දැන් ඕන පියවර 10ක් යන්න පුළුවන්. කියලා සතුටක් ඇති කරගන්න. ඊට පස්සේ අන්න තව ටිකක් ඉස්සරහට යන්න උත්සාහත් වෙනවා. දැන් ඔන්න මේ මේ කොනේ ඉඳන් එහා කොනටම සිහියෙන් යනවා. ඒකත් සාර්ථක වුණා. ඊළඟට ඔන්න හැරෙන එකත් සාර්ථකව කරනවා. එතනත් සිහිය කඩා ගන්න නැතුව. අන්න ආපසට එන එකත් සිහියෙන්ම කරනවා. ඉතින් මෙහෙම කරලා කර කර තමයි මෙතන හදා ගන්න වෙන්නේ. අපි තුමු යම් වෙලාවක ඔන්න මම දකුණ කියලා කියන්න අවශ්‍යත් නැහැ. ඔන්න දැන් හිත ඒ අරමුණේම ඉන්නවා. දැනෙන දේ තුළම ඉන්නවා. අන්න ඒ මට්ටමකදී තමයි අපිට මේක ගැඹුරට දාන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා අපි එකපාරටම ඉතින් ඉස්සරහා මට්ටමක් දැම්ම හිතලා වැඩක් නැහැ. හරි. අපිට ලැබලා තියෙන ලිඛිත ප්‍රශ්න එපමණයි. කාට හරි වාචිකව ප්‍රශ්නයක් යොමු කරන්න තියෙනවා නම් අවස්ථාව තියෙනවා. ස්වාමීන් වහන්සේ දැන් වසර 5කට ඉස්සර දොම්පේ භාවනා කරන අවස්ථාවේදී මම සක්මන් භාවනා කරනකොට නිතරම ඇතිවීම නැතිවීම දැනෙනවා. ඒක පාට ෂණිකවම සති දෙකක් විතර එහෙ කරගෙන යනකොට මේ කරන කෙනෙක් නැහැ නිකන් ඉබේ වෙන සිදුවෙන ක්‍රියාවලියක් බව වගේ ඒ වගේ වැටහීමක් ආවා. හරි. ඊට පස්සේ කරගෙන යනකොට මගේ හිතට එන්නේම හැම සංස්කාරයක්ම අනිත්‍යයි. අනේ ඒ හැඟීමම තමයි එන්නේ. එතකොට මේ දැන් මම ඊට පස්සේ මට මම ඒ ආරාමෙන් මේ මට වෙන තැනක් හම්බ වෙලා මම ගියා ඉස්සරහට. එතන ඒ භූමියේ මට කිසිම භාවනාවක් කෙරෙන්නේ අතන හොඳට භාවනා කෙරුණා සංස්කාරයන්ගේ අනිත්‍ය හැමතිස්සෙම දකින්න තත්ත්වවල ඊට පස්සේ අතෙන් යනද හැමදේම නැති වුණා. හැමදේම නැතුණා. ඒ කියන්නේ ඔව්. මට බුද්ධ වතාවන් නැර අනිත් දේවල් කරන්න භාවනාවකට ඉඩ ලැබෙන්නේ. කවුරුත් නම් තනියම ඉන්නේ. සිත විනාශ වෙනවා. සිත හැම හැම ද්වේෂ වලින් හැමදේම එහෙම වෙනවා. ඉතින් අර ආරාමී වැඩ කරන්න ඕනේ හදනකොට ඒ වගේ සිතිවිලි මිසක් අර පෙර තිබුණ තත්ත්වෙමට නැති වුණා. ඊට පස්සේ මිනිස්සු මම තීරණය කළා මම ආයෙ භාවනා වැඩසටහනට යනවා කියලා. තමයි මෙතෙන්ට එන්න සිදුවේ මට ඒ ආපු මොහොතේ ඉඳලා නැවතත් අර වගේම ඇතිවීම නැතිවීමමයි මං සක්මන් කරනකොටත් ඒ විදිහටම මට දැනෙන්නේ ඒ මොන දේ උත්සාහ කළත් හැම සංස්කාරයක්ම අනිත්‍ය කියන වග තමයි හිතට එන්නේ. ඒක කමක් නැහැ. දැන් බලන්න මෙහෙමයි. දැන් අපිට ඇත්ත වශයෙන්ම දැන් සංස්කාර ස්වභාවයන් අපිටම තද ගතියක් ඇති වෙලා නැති වෙලා යනවා. රළු ගතියක් ඇති වෙලා නැති වෙලා යනවා. අපිට ඔය දේ නිහඬ මනසකින් බලන්න පුළුවන් නම් ඒ තරමට වටිනවා. කියන්නේ අපි තුල තියෙනනේ බොහොම සංසිඳිච්ච සාමකාමී නිශ්ශබ්ද මනසක්. හැබැයි ඒ මනසට අර එළියේ තියෙන සංස්කාර පෙන්වන්නෙම ඇතිවීම නැතිවීම. එතකොට දැන් අපි ආයි හිතන්න දෙයක් නැහැනේ. ඒගොල්ලෝ ඇස්පනා අපිට පෙන්නවන්න අනිත්‍ය ස්වභාවය. ඒත ඒක තමයි ගැඹුරට අපිට කාවා දෙන්නේ. ඉතින් ඒ වෙලාවේදී මේක බලනකොට නිකන් අපිට ඔන්න විනාඩි 10ක් විතර මේක දකිමින් ගියා. ඒක නිරන්තරයෙන්ම ඇති වෙනව නැති වෙනව ස්වභාවය ඒකම නිරන්තරයෙන් පෙන්නනවා. අපි බොහොම නිහඬව ඒ දිහා බලාගෙන යනවා. ඒ යනකොට අපිට ශනිකව සමහරට මේක වැටහෙන්න පුළුවන් සියලු මේ අර මෑනිය කියන වගේ අනිත්‍යයි කියලා වගේ දෙයක් වැටහෙන්න පුළුවන්. ඊට පස්සේ හැබැයි නැවතත් හිත නිශ්ශබ්ද කරගන්න. මොකද අපි හිතේ මේක සිතුවිල්ලක් වශයෙන් අනිත්‍යයි සංස්කාරය අනිත්‍යයි කියන එකක් හිතේ යනවා කියලා හිතන්නකෝ දැන් මෑනියංග වෙනවා වගේ. ඒක මේ බලන මේ යන ක්‍රියාවලියට බාධායි. මොකද ඇතුලේ කතාවක් නේදන ක්‍රියාත්මක වෙන්නේ. මොකද මෙතන දැන් අපි ඊටාම සියුම් සංස්කාර ස්වභාවයක් පරීක්ෂා කරනවා, නිරීක්ෂණය කරනවා. එතකොට ඒකම තමයි එයාම තමයි මේ අනිත්‍ය ස්වභාවය පෙන්වලා දෙන්න ඕනේ. අපි කියලා වැඩක් නැහැ. අපි මේක බලෙන් අනිත්‍යයි අනිත්‍යයි කියලා වැඩක් නැහැ. ඒ වෙනුවට අපේ සමාධිමත් හිත පාවිච්චි කරනවා අපි මේ යම් සංස්කාර ධර්මයක් නිරීක්ෂණය කරන්න. ඒ නිරීක්ෂණය කරනකොට තමයි එයා ප්‍රමයි පෙන්ලා දෙන්නේ ආගේ යථා ස්වභාවය. දැන් බුදුහාඳුර කියන්නේ ඒකනේ සමාහිතෝ යථාභූතම් පජානාති පස්සති. මේ සමාහිත බවක් තියෙනවා නම් අන්නේ සමාහිත සිත තියෙන කෙනා අන්න මේ ඇත්ත ඇති සතිය දකින්නවා දැනගන්නවා. එතකොට මේ මේ සමාහිත භාවය අපි තුල තියෙන්න ඕනේ. නමුත් අපි හිතේ විතරකයක් වැඩ කරනවා කියන්නේ සමාහිත භාවය අපේ දුර්වල වෙලා. ඒ වෙනුවට හිත හිත නැවතත් නිශ්ශබ්ද කරගන්න. හිත බොහොම සංසුන්, බොහොම නිශ්ශබ්දයි. ඒ වගේමයි දැන් මේ ඒකාග්‍ර කරගෙන. දැන් මේ පාදේ වැදීමක් තියෙනවා, ස්පර්ශයක් තියෙනවා. අන්න එතන ඒකාග්‍ර කරගෙන ඉන්නේ. අන්න එතකොට මේ ඒකාග්‍ර වෙච්ච සංසුන් වෙච්ච හිතට පේනවා නැත්නම් දැනෙනවා මේ තියෙන තද ගතිය ඇතිලා නැතිලා යනවා. මේ තියෙන වේදනාව ඇතිලා නැතිලා යනවා. අන්න එතන තමයි නිවැරදි මේ උදේවය ස්වභාවයට එන්නේ. එහෙනම් පොඩ්ඩක් හිත සංසුන් කරගෙන කියන්නේ පුළුවන් තරම් මනස නිවෙන්න දෙන්න. මනස සංසුන් වෙන්න දෙන්න. ඇතුලේ කතාව පුළුවන් තරම් සමනය වෙන්න දෙන්න. එතකොට තමයි මේක ප්‍රඥාවවදි වෙන්න පසුබිම සකස් වෙන්නේ. ඔව්. කරගෙන යන දිගට. හොඳයි. හිත පුළුවන් තරම් ටිකක් හිතට නිවෙන්න දෙන්නත් දැන් ප්‍රශ්න තීච්ච පරිසරයකනේ ආවේ. ඉඳලා න්යාය හින්දා පොඩ්ඩක් හිතට නිවෙන්න දෙන්න, ආයෙ පොඩ්ඩක් සැහැල්ලු වෙන්න දෙන්න. ඕන්නම් ටිකක් මෛත්‍රී භාවනාවත් පොඩ්ඩක් කරලම පටන් ගන්න. එතකොට ආයෙත් හිතට සතුටුයි, බොහොම සංසිඳලා සම්පහන්සනය කරනවා කියලා කියන්නේ. අහලා තියෙනවද? කියන්නේ අර බුදු ගුණයක් එහෙම වැඩුවාම හිතේ යම් සතුටක් ඇති වෙනවා. අන්න ඒ සතුටු ස්වභාවය, සැහැල්ලු ස්වභාවය එක්ක භාවනාව කරගෙන යන්න. හොඳයි. හොඳයි. අවසරයි පින්න ස්වාමීන් වහන්සේ මේ ඉගෙන මට ඉගෙන ගොඩක් මේ මේ මේ අකුසල් වලින් පීඩාකාරී ස්වභාවය තුන ඉසර ඊට පස්සේ මේ ධම්මජීව නායක ස්වාමීන් වහන්සේගේ දේශනා හම්බුණා කියන්නේ ඒ ස්වාමීන් හම්බෙලා ඒ දේශනා සාකච්ඡා කරලා දේශනා දේශනා දුන්නා. ඊට පස්සේ ඒව අහනකොට අර මේ දැන් අර මං ඉස්සර අර අපි උදාහරණයක් ගමු මේ ද්වේෂේනවා කියලා හිතට රාගදේ රාගදේශ විශේෂ විශේෂයෙන් හිතට එනවනේ. එතකොට ඒවත් එක්ක මේ ඒ කියන්නේ ඒව මේ පළවා හරින හදනවා මම. හරි. ඒවති ගැටෙනවා. එතකොට මට පීඩා එනවා. හරි. ඊට පස්සේ අර ධම්මජීසුවාදී දේශනා අහනකොට ඒ කියන්නේ ඒ ස්වභාවයේ මේ පජානාති කියලා කියනවනේ ඒක අඳුරගන්න කියලා කියනවා. එතකොට මට ඔය යන්තම් තේරිලා මම එහෙම කරනකොට මම ඔය ප්‍රශ්නේ අඩු වුණා. හොඳයි. ඔව් ඒක ඒ නිසා මම සෑහන ගරු කරන <laughs> ඒ සන්නතර මේ ඊට පස්සේ ඊට පස්සේ මම ඔය සක්මා කරන්න පටන් ගත්තා. ඔව්. මට පුළුවන් ගොඩාක් සක්මා කරන්න පැය මම දවස් පැය මේ මේ දෙකමාරක සක්මා කරා එක දිගට. එතකොට සැහැල්ලුවව ගහයට. හොඳයි. මේ ඊට පස්සේ අර සක්මන් කරනකොට ඒ යටිපතුල මේ වදිනාකාරය මට හොඳ හොඳට තේරෙනවා. හොඳයි. හැබැයි මේ ප්‍රශ්නේ තියෙන්නේ මේ පරියන්ක ඉඳගෙන ඉන්නකොට සාමාන්‍ය පැය භාගයක් විතර යනකොට මේ මේ කකුල් හිරි වැටෙනවා. ඒ නිසා අර මේ පරියන්කේ වැඩි වෙලාවක ඉන්න බැරි එකක් තමයි තියෙන්නේ. සක්මන් නම් කරන්න පුළුවන්. හොඳයි. يعني ටිකක් කමක් නැහැ සනස්. ඒ කියන්නේ වැඩිපුර සක්මනේ යෙදුණා කියලා පාඩුවක් වෙන්නේ නැහැ. ඒකෙන් අපිට මේ හිතේ සමාධිමත් ගතියක් හැදෙනවා ඊළඟට හිතේ විතර්ක සමනය වෙනවා විතර්ක සමනය වෙන ස්වභාවයක් තියෙනවා ඒ හින්දා සක්මණෙන් ඒ කියන්නේ ඇත්තටම පරයන්කයට වඩා සක්මන සාර්ථක වෙනවා නම් ඒකේ වැරද්දක් නැහැ ඒ කියන්නේ අපිට දුරක් යන්න පුළුවන් පුළුවන් තරම් ඒ කියන්නේ හිතේ විතර්ක ස්වභාවයන් හිතේ තියෙන ද්වේෂ සහගත ස්වභාවයන් ඒවා සමනය කරන්න තියෙන හොඳම උපක්‍රමය තමයි සක්මන සක්මනේට ගිහිල්ලා අපි හොඳට පොඩ්ඩක් එතන එතන අරමුණේ හිත තැම්පත් කරමින් තැම්පත් කරමින් යන්න යන්න අන්න හිත ටික ටික ටික තැම්පත් වෙනවා මේ නිදහස් වෙන්න ගන්නවා අපේ අර द्वේෂය මතුවීම නිසා ආ පැමිණිච්ච නැත්නම් උද්ගත වෙච්ච අර නිකන් මේ අසමබරතාවයන් ඔක්කොම සංසිඳලා යනවා අපි බොහොම ආයෙත් නැවතත් සංසිඳ සංසිඳිත මනසක් බවට පත් වෙනවා. අන්න ඒ බඳු සබහාය සහිතව පරයන්කට ගියහම පරයන්ක සාර්ථක වෙනවා. හොඳයි. හොඳයි. වෙනවා සම්මයි. හොඳයි. එහෙනම් අපි මෙතනින් අද ධර්මදේශ සාකච්ඡාව නවත්තනවා අවසන් කරනවා. නැවතත් අපි සවස් 5ට ධර්මදේශන වාරය සමග මුණ ගැසෙනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි.